කල්යාණ මිත්‍රවරුනි අපි අදත් එකතු වුණේ ඒ සාමාන්‍යයෙන් එදිනෙදා කරන ඒ කටයුතු වලට අතිරේකව බාහිර වශයෙන් ටිකක් අපේ හිත සංසුන් කරගෙන හිතේ සද්ධාාවක් ඇති කරගෙන ඊළඟට දැන් අපි මේ උත්සාහ කරන්නේ කිසියම් දෙවීමට යෙදෙන්න. මේක ගවේෂණයක්. දෙවීමක්. ඒ ඇර නිකන් සාමාන්‍යයෙන් අපි කෙනෙක් කතා කරනකොට අපිට අහන් ඉන්න පුළුවන්. ඉතින් අහන් ඉන්නකොට අපි කියන දේ ඇහෙනවා. අපත් යමක් ඉගෙන ගන්නවා දැනුම වශයෙන් යමක් අපේ ඇතුලේ එකතු වෙනවා ඊපස්සේ වෙන කෙනෙක් අහුවොත් මොනවද කිව්වේ කියලා අපිට මතක තියෙන විදිහට ඒක කියන්න පුළුවන් සමහර විට විභාගයකදී අහුවොත් අපිට උත්තර ලියන්න කියන්න පුළුවන් ඒ කියපු දේවල් වලට අදාළව ඉතින් බොහෝ විට ඔය ඇහුම්කන් දීම කෙනෙක්ගේ කතාවකට සමන් දීම ඔය පැත්තට තමයි ගලාගෙන යන්නේ ඔය පැත්තෙන් තමයි අපි ප්‍රයෝජන ගන්න. දැන් මෙතනදි කෙරෙන්නේ එහෙම ඒ ඒ ඒ ටික විතරක් නෙමෙයි අප එකතු වෙලා මේ කතා කරන මමත් ඇහුම්කන් දෙන මේ මිත්‍රයන් හැමදෙනාම එකට එකතු වෙලා පොඩි සොයා බැලීමක් කරන්න, දෙවීමක් කරන්න, ගවේෂණයක් කරන්න. දැන් මමත් මෙතන හිතනවා. එහෙම නැතුව මොනවත් කටපාඩම් කරගෙන ඇවිල්ලා පොත් කීපයක් බලලා ඇවිල්ලා ඒ කලින් සකස් කරගත්ත දෙයක් කලින් කවුරු හරි පිළිවෙලකට හදපු දෙයක් මෙතනදී ඇවිල්ලා ඉදිරිපත් කිරීමක් නෙමෙයි මේ කරන්නේ. ධර්මයට එනකොට එහෙම දෙයක් කෙරෙන්න බෑ ඒක අසාර්ථකයි. ඒකයි දැන් බුදුදහම පිළිබඳ ඔය අපි පාසල් වල ඉගෙන ගන්නවානේ දහම් පාසලේදී ඉගෙන ගන්නවා. ඊට එහා ගියාම විශ්වවිද්‍යාලයකදී වුණත් ඒ බුදුදහම් පිළිබඳ දිගටම හදාරන්න පුළුවන්. ඒ ඒ වගේ පන්ති කාමරයක් තුල කෙරෙන විෂය නිර්දේශයකට අදාළ ඒ දේශනාවක සහ ධර්ම දේශනාවක වෙනස ඒකයි. ඒ වෙනස තියෙනවා. ඉතින් මේ හැම වචනයක්ම කියන්න වෙන්නේ හිත හිත. මතකයෙන් නෙමෙයි හිත හිත කියන්නේ. ඒතකොට අහුම්කම් දෙනකොට ඒ හිතලා අවධානයෙන් පහ ටික විමර්ශනය කරමින් අහුම්කම් දෙන්න. ඒතකොට සිතමින් අවධානයෙන් කරුණු දෙවීමක් කරනවා සිතමින් විමර්ශනය කරමින් කරුණු විමසීමක් කරනවා ඒතර අපි එකතු වෙලා ඒ විදිහට මේ පැයක විතර කාලය අපි ගත කළොත් පැයකමාර කාලය අපිට කිසියම් දුරක් යන්න පුළුවන් වෙයි අර දැනුමට යන්න බැරි දැනුමක් ඕනේ. හැබැයි දැනුම කියලා හැම වෙලේම නතර වෙනවනේ අර තැන්වල. අපි කලින් කියපු තැන් වලින් දැනුම ඉවර වෙනවා. ඒතර දැනුමේ ඒ දියපාර ඒ දැනුමේ ඔය ගොස් සිඳන තැනක් තියෙනවනේ. අන්න ප්‍රඥාවේ ගංගාව පටන් ගන්න එතන. ප්‍රඥාවේ ගංගාව කවදාවත් හිඳෙන්නේ නැහැ. ඒක මහා මූදට ගිහිල්ලා තමයි මහා මූදත් එක්ක එකතු වෙන්නේ. ඉන් මෙහා කවදාවත් ගඟක් සාදන් ඇති ගැලුවා කියලා නවතින්නේ නැහැ. ඒ වගේ අපි සිතමින් අවධානයෙන් සහ විචාරශීලීව මේ වචන ටික ඔක්කොම වැදගත්. අපි හිතන්න ඕනේ මොනවද මට ඇහෙන්නේ? අහන එක එකක්, අහුන් සංදෙන එක තව එකක්. අහන්න අවධානයක් අවශ්‍ය නැහැ. ඉතින් හිතන්න ඕනෙත් නැහැ. ඇහෙනවා. දැන් මේ පටිගත කරන යන්ත්‍රවලටත් ඇහෙනවා. ඇහෙන නිසා ඒවා පටිගත වෙන්නේ. පටිගත කරගන්නේ. හැබැයි යන්ත්‍රයකට බෑ ඇහුම්කන් දෙන්න. අපිටත් පුළුවන් මේ යන්ත්‍රයක් වගේ අහගෙන ඉන්න. අහගෙන ඉඳලා ආපහු කියන්න පුළුවන්, ලියන්න පුළුවන්. එච්චරයි. හැබැයි අනුන් කන් දීම කියන්නේ ඊට වැඩිය වෙනස් අවබෝධයෙන් කරන දෙයක්. ඉතින්දී අපි හිතනවා. ඇහෙන හැම වචනයක් ගැනම අපි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම කල්පනා කරනවා. මේ මොනවද කියන්නේ මොනවද ඇහෙන්නේ මම මේ කියන දේ කොතෙක් දුරට මගේ ජීවිතය තුල මා අත්දකලා තියෙනවද ඒ විදිහේ එකක් අවදිමත් වූ මනසකින් අපි විචාරශීලී මනසකින් මේ පැයක එකමාරක ගවේෂණය කරමු. දැන් අපිට ලැබිලා තියෙන මාතෘකාව නැතිනම් අපි කතා කරන්න අවධානය යොමු කරන්න තීරණය කළ මාතෘකාව බොහෝම සරල වචන දෙකක්. නිදහසේ සිතමු කියන එක. නිදහසේ සිතමු නිදහසේ සිටෙන්නේ හරි ලස්සන සරල වචන දෙකක්. නිදහසේ සිට මේ මාත්‍රිකාව නෑ කිසිම සංකීර්ණ භාවයක්. දැන් මේ නිදහස කියන්නේ මොකක්ද? දැන් මේ වචනය අපිට හුරු පුරුදු වචනයක් අපි විවිධ අවස්ථාවල පාවිච්චි කරනවා මේ නිදහස කියන වචනේ. ඒකක් තමයි ඉරෙන් කෙනෙක් නිදහස් වෙන්න පුළුවන්. එතෙන්දි නිදහස කියලා කියනවා. තවත් තවත් අවස්ථාවල විවිධ අවස්ථාවල අපිට පුළුවන් අපි පාවිච්චි කරනවා ඔය නිදහස කියන වචනේ. මේක විශේෂ අවස්ථාවල විතරයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. හැම මොහොතකම නිදහස නිදහස කියලා අපි කියන්නේ නැහැ. නිදහස වචනේ භාවිතා කරන්නේ නැහැ. හැබැයි එහෙම වුණාට ඔබත් මාත් අපි හැම දෙනාම හොයන්නේ නිදහස. දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙතන ඉන්න පුංචිම මේ පුතෙක්ගේ පටන් වැඩිහිටි ඒ හැම දෙනාම දක්වා අපි ජීවිතයේ හැම මොහොතකම මිත්‍රවරුනි හොයන්නේ ප්‍රාර්ථනා කරන්නේ ලබා ගන්න උත්සාහ කරන්නේ ඉඳහත් ඒක ඊටාම ගැඹුරු සංකීර්ණ අර්ථයකින්ම නෙමෙයි අපි කරන හැම දෙයකින්ම අපි හොයන්නේ නිදහසක් දැන් අපි මధుරෙක් කනකොට මොකද කරන්නේ? සමාහට එලෝනවා, පිඹිනවා, මధుර කොයිල් එකක් අත්තු කරනවා, මధుර දැලක් පාවිච්චි කරනවා. මොකටද මේ නිදහස් වෙන්නේ? මේ මధుරවන්ගෙන්, මේ මధుරු පීඩාවන්ගෙන්, මේ වේදනාවන්ගෙන් නිදහස්. අපි කැම කන්නේයි. අපිට බඩගින්න නිදහස් වෙන්න ඕන නිසා. වතුර බොන්නේ පිපාසයෙන් නිදහස් වෙන්න. ඉතින් නිදිමතෙන් නිදහස් වෙන්න, විහෙත මහන්සියෙන් නිදහස් වෙන්න, ලෙඩ රෝග වලින් නිදහස් වෙන්න, අවුවෙන් නිදහස් වෙන්න, වැස්සෙන් නිදහස් වෙන්න අපි ඔය හැම දෙයක්ම පින්වත්නි ජීවිතේ කරන්නේ යමකින් නිදහස් වෙන්න. හොඳට බලන්න අපි කරන එක එකක් අරගෙන බලන්න. ඒ හැම දෙයක් පිටුපසම තියෙනවා නිදහස් නැති තත්වයක්. ඉතින් මේ නිදහස් නැති තත්වයෙන් ඒ හිර වුණු තත්වයෙන් ඒ ස්ථිර වුණු ස්වභාවයෙන් කිසියම් නිදහසක් කිසියම් ස්වාධීනත්වයක් වාගෙන තමයි අපි හැම දෙයක්ම ජීවිතේ කරන්නේ. ඒක එහෙමද කියලා ටිකක් හිතන්න. මොනවා කරන්නේ? කොණ්ඩේ කපන්නේ ඇයි? රැවුල කපන්නේයි, දක්මදින්නේයි මොනවාගෙන් හරි නිදහස් වෙන්න අපි එතන එතන තියෙන කිසියම් ඉරවීමකින් නිදහස් වෙන්න. බෙහෙත් බොන්නේයි ඒක තමයි පළවෙනි කාරණය අප තේරුම් ගත යුතු මොකද්ද මේ අපි හැම දෙනාගේම ජීවත් වීමේ අරමුණ නිදහස. ඒක අපි දන්නවා වෙන්න පුළුවන්, දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් අපි හොයන්නේ නිදහසක්. මිදීමක්. විමුක්තියක්. මේ මෙතන ඉන්න අපි ටික දෙනා විතරක් නෙමෙයි මේ ගමේ ඉන්න හැම දෙනාම මේ බෞද්ධ අපිටික විතරක් නෙමෙයි. ඒකට ಜಾති ආගම් ඒ එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහේ හිටියත් ලෝකෙ ඒක තමයි පදනම. එතකොට ඊළඟ කාරණය දැන් පාසල් යන දුවල පුතාලා ඉන්නවා. ඉතින් පාසලට තියෙනවා නිල ඇඳුම. ඒ තමන්ට කැමැති කැමැති ඇඳුම ඇඳගෙන පාසල් යන්න නිදහසක් නැහැ. නිදහසක් නැහැනේ ඒක ඒ පාසල විසින් තීරණය කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණය කරලා තියෙනවා රජයෙන් තීරණය කරනවා. ඉතින් අපි අපි ඒ ඇඳුම ඇඳන් යා යුතුමයි පාසල් යන්න ඕන නම් අපිට එතන තියෙන නිල ඇඳුම අඳින්න වෙනවා. එතනදී අපිට පේනවා අපිට ඕන ඇඳුම අඳින්න බෑ පාසල් යන ළමයට. ඒ ළමයා කැමති වුණත් Tamanට ඕන ඇඳුම ඇඳීමේ නිදහසක් නැහැ. දැන් එක්තරා විදිහකට පේනවා මේ කෙනෙක්ගේ නිදහස තව කෙනෙකුට පුළුවන් සීමා කරන්න. තව කෙනෙකුට පුළුවන් පාලනය කරන්න. නැති කරන්න පුළුවන්. තවත් මට ඕන දේ නිදහසේ කරන්නට තව කෙනෙකුට පුළුවන් ඒකට බාධා කරන්න. ඒ ඇඳුම අපි එක උදාහරණයක් ගත්තේ ඕනේ තරම් උදාහරණ ගන්න පුළුවන්. දැන් වාහනේ කියනකොට ඉතින් ඔන්න වම් පැත්තෙන් පදවන්න කියලා කියනවා. ඉතින් අපිට ඕනේ වුණා කියලා දකුණෙන් වාහන පදවන්න එහෙම බෑ. ඒතර වේග සීමා තියෙනවා. ඒතර අපිට නිදහසේ අපිට කැමති වේගයකින් එහෙම යන්න බෑ. එතන අනිත් අය ඒ අපේ එක පැත්තකින් නිදහස අපිට ඕන විදිහට නිදහසේ අපේ වැඩ අපේ සිතැඟි යනුව කටයුතු කරන්න බාධා ඇති කරලා තියෙනවා. එහෙනම් බාධා කරන්න පුළුවන්. ඔය හැම දෙයකටම බාධා කරන්න පුළුවන්. කැමැට දීමට පවා පුළුවන්. අපිට කැමැති දේ කැමේ නිදහස් තව කෙනෙකුට පුළුවන් නැති කරන්න. ඒක රජයකට පුළුවන් නැති කරන්න දෙමව්පියන්ට පුළුවන් වෛද්‍යවරුන්ට පුළුවන් අපිටම හැදෙන ලෙඩවලට පුළුවන් අපේ ආර්ථිකයට පුළුවන් අපේ පාක්වේ තියෙන මුදල් වලට පුළුවන් ඒ අපිට ඕන දේ කෑමේ නිදහස නැති කරන්න. ඉතින් ওই විදිහට බැලුවොත් අපි ওই නිදහස නිදහස කියලා කියන හිතන දේවල් ඒ නිදහස අනිත් අයට පුළුවන් නැති කරන්න. පාලනය කරන්න පුළුවන්. උදුර ගන්න පුළුවන්. අපි ඔය දැන් නිදහස් කියලා හිතුවට ඔය හැම නිදහසක්ම කාට හරි පුළුවන් මේ ලෝකේ නැති කරන්න. විහිරේ දාන්න පුළුවන් කුංචි කාමරයක් ඇතුලේ හිර කරන්න පුළුවන්. ඒතර අපි හිතන නිදහස ඔක්කොම නැති වෙලා යනවා කියන්නේ. අපිට බඩගිනින්ලාට කන්නේ ඒ පැත්තෙන් පුළුවන්. කොයි පැත්තෙන්ද කොහේ හිරේ නොවිච්චියත් අපේ නිදහස අපි උගා නැති කරගෙන තියෙන්නේ. නැත්නම් අනිත්‍යයි නැති කරලා තියෙන්නේ. දැන් ඉතින් ඒක තමයි දෙවෙනි කාරණය. දැන් එහෙම පසුබිමක් තුල සත්‍යයක් විදිහට මතු කරන්න කැමති මේ උත්තරයක් දෙනවට වැඩිය හිතන්න පුළුවන්ද තවත් කෙනෙකුට අමුන්ගේ නිදහසේ හිතන්නට තියෙන ඒ ඉඩ නැති කරන්න. කාට හරි පුළුවන්ද තවත් කෙනෙකුගේ ඒ නිදහසේ සිටීම උදුරා ගන්න පුළුවන්. ඒ ගැන ටිකක් හිතන්න. මට ඕන දේ හිතන්න නොදී ඉන්න පුළුවන් ද තව කාටවත්? දැන් මට ඕන දේ කන්න නොදී ඉන්න පුළුවන්. නීතියක් දාලා හරි පුළුවන්. මට ඕන දේ අඳින්න නොදී ඉන්න පුළුවන්. මට ඕනේ ගමන යන්න නොදී ඉන්න පුළුවන්. අපි ওই නිදහසේ කරනවායි කියලා හිතන හැම දෙයක්ම නැති කරන්න පුළුවන් තව කෙනෙකුට බාධා කරන්න පුළුවන් පාලනය කරන්න පුළුවන් සීමා කරන්න පුළුවන් හැබැයි පුළුවන්ද තමන්ගේ තමන්ට ඕන විදිහේ හිතන්න තියෙන නිදහස ඊට තව කෙනෙකුට නැති කරන්න. දැන් අපි උදාහරණයක් ගමු කාට හරි පුළුවන්ද දැන් මට අවශ්‍යයි ඊයේ දවස ගැන හිතන්න. කවුරු හරි කියන ඊයේ දවස ගැන හිතන්න එපා හිතුවොත් ඉරේ දානවා, දඩ ගහනවා මොනවා හරි කියනවා. නමුත් එහෙම මොන නීතිය දැම්මත් මොන දඬුවම දැම්මත් පුළුවන්ද ඊයේ දවස ගැන මම හිතන එක නවත්තන්න. මට පුළුවන් හිතන්න ඊයේ ගැන. කවුරු හරි කියන හෙට ගැන හිතන්න එපා. එපා කිව්වට මට පුළුවන් හිතන්න. අහවල් පුද්ගලයා ගැන හිතන්න එපා කියලා. ඉතින් මට පුළුවන් හිතන්න. මට විතරනේ මෙතන ඉන්න හැම දෙනාටම පුළුවන් කවුරු මොනවා කිව්වත් Tamanට ඕනේ දේ හිතන්න. ඉතින් මේ Tamanට ඕනේ දේ හිතන්නක ඒ ඒකනම් සිටීමේ නිදහස කියන්නේ Tamanට ඕන දේ සිටීම නම් දැන් Tamanට ඕන දේ කිරීම නම් නිදහස කියලා කියන්නේ ඒ නිදහස අපි කියවනේ අනිත්‍යයට පුළුවන් පාලනය කරන්න කියලා අවුවැත්තට පුළුවන් පාලනය කරන්න රැයට දවල්ට පුළුවන් පාලනය කරන්න ඒ රාත්‍රියට දවල්ට පුළුවන් අපේ කටයුතු සීමා කරන්න හැබැයි ඔය හිතන්නේ හිතන තැනට එනකොට අපිට ඕන දේ හිතනද අපිට නිදහසක් තියෙනවා. ඒ ඒ නිදහස කාටවත් බෑ පාලනය කරන්න නැති කරන්න. අපිට පේන විදිහට තවත් වෙන පැත්තකින් බැලුවොත් එහෙම නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් බැලුවොත් අනිත් නිදහස් වලට සාපේක්ෂව ඔබට තියෙනවා නිදහසක් ඔබට අවශ්‍ය දේ හිතන්න. දැන් එහෙම නිදහසක් Tamanට තියෙන බව දැනিলা තියෙනවද? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. Tamanට නිදහසේ හිතන්නට හැකියාවක් තිබෙන බව අත්දැකලා තියෙනවද? ඊළඟට මතුවෙන කාරණේ තමයි මට ඕන දේ මට හිතන්න පුළුවන් කියලා කිව්වට ඊට තව කිසිම කෙනෙකුට ලෝකේ ඉන්න හමුදාවකට හරි උපාවියකට හරි රජයකට හරි කාටවත් බෑනේ ඒකට බාධා කරන්න එපා කියන්නේ නීතියක් දාන්න මිනිස්සුන්ගේ හිතන්න තියෙන නිදහස නැති කරන්න ආගමකටත් බෑනේ කාටවත් බෑ ඒක කරන්න නිසා අපි එක පැත්තකින් හරි නිදහස් හැම මිනිස්සෙක්ම හරි නිදහස් ඒ හිතට එනකොට. දැන් එහෙම වුණාට ලෝකේ තුන් ලෝකෙම කවුරුත් නැහැ වගේ පේන්නේ අපේ නිදහස පාලනය කරන්නේ. ඒ හිතන්න තියෙන නිදහස. ඒක සම්පූර්ණයෙන් අපේ අතේ තියෙන්නේ. සිටීම කියන එක තියෙන්නේ අපි එක එක්කෙනාගේ අතේ. ඒ අපේ අතේ තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ නිදහස නැති වෙලා තියෙනවා. නැත්තම් නැති කරගෙන තියෙනවා. දැන් අපි ඉන්නේ අන්න එතන. ඔබ ඉන්නේ එතන, මා ඉන්නේ එතන. කොතැනද? අර තව කාටවත් පාලනය කරන්න, සීමා කරන්න, නැති කරන්න, බාධා කරන්න බැරි අර නිදහසේ හිතන්නට තියෙන ඒ ඉඩ අප විසින්ම නැති කරගත්ත තැනක තමයි අප ඉන්නේ. හැම මිනිස්සෙක්ම වගේ ඉන්නේ එතන. දැන් උදාහරණයක් දෙකක් බැලුවොත් නැත්නම් පැති කීපකින් මේ කාරණේ දිහා විමසලා බැලුවොත් නිදහසේ හිතන්න උත්සාහයක් ගත්තොත් තේරෙයි. එහෙම කරන්න බෑ කියන එකක්. අපිට ඒක බැරි වෙලා තියෙනවා බැරි කරගෙන තියෙනවා. හැබැයි අපිට තේරෙන්නේ කෙනෙක් කවදා හරි නිදහසේ හිතන්න උත්සාහයක් ගත්තොත් මිසක් හරිත අනිත් නිදහස් වගේ කාට හරි Tamanට ඕන දේ කරන්න උත්සාහයක් ගත්තොත් තමයි තේරෙන්නේ ඒක මට කරන්න පුළුවන්ද බැරිද කවුද මට බාධා කරන්නේ කවුද මට එපා කියන්නේ කවුද මට නීති දාන්නේ කියන එක පේන්නේ Tamanට ඕන දේ නිදහසේ කරන්න උත්සාහ කළොත් තමයි හැබැයි එහෙම නොකර අනිත්‍යයි කියන කියන දේම කර කර ඉඳ ගියොත් එයාට කවදාවත් තේරෙන්නේ තමන්ගේ නිදහස තමන්ට අහිමි වෙලා තියෙන බව. කොතෙක් දුරට තමන් ස්ථිර වෙලා දින්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්යන් නිදහසේ සාමාන්‍යයෙන් හිතන්න උත්සාහ කරන්නේ ඒ නැති නිසා එසේ උත්සාහ නොකරන අයට තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ Tamanට නිදහසේ හිතන්නට බැරි බව. ඒකට බාධා තියෙන බව. ඒව කොහෙන්වත් එනේම නෙමෙයි. අර කලින් කිව්වා වගේ ඒවා පිටින් එන බාධා නෙමෙයි. පිටිනුත් පුළුවන්. එක්තරා කෝණයකින් බැලුවොත් පිටිනුත් පුළුවන් කෙනෙක්ගේ හිතන්න තියෙන ඉඩ කඩ අහුරලා සීමා කරලා මට අවශ්‍ය දේ අනිත් කෙනාට හිතවන්න හිතන්නට කොළඹවන්න පුළුවන්. හැබැයි ඒක සියුම් විදියට වෙන දෙයක් ඊට වැඩි රළු විදිහට ගොරෝසු විදිහට නිතරම වෙන දෙයක් තමයි එකක් අපි හිතමු එකක් අපිට පුළුවන් ද බොහොම සරල දෙයක් කරන් බලන්න මොකක් කර මේ වැස්ස ගැන ගන්න මේ වැස්ස ගැන මිනිත්තු පහක් හිතන්න පුළුවන් පැය ගණන් ඕනේ එක මිනිත්තු පහක් පුළුවන් ද වැස්ස ගැන හිතන්න. දැන් අපිට තියෙනවා නම් නිදහසේ සිටීමේ ඉඩක්, අයිතියක්, බලයක්, හැකියාවක් කාටවත් නැති කරන්න බැරි. හිතලා බලන්න පුළුවන් ද කියලා එක දිගට මිනිත්තු පහක් මේ වැස්ස ගැන හිතන්න. වෙන මොනවත් හිතන්නේ නැතුව පුළුවන් ද හිතන්න මොකද වෙන්නේ අපි කීයක් දේවල් ගැන හිතන්නේ නැද්ද ওই මිනිත්තු දෙකට තුනට කාටද පුළුවන් මේ වෙන මොනවත් නොහිතා වැස්ස ගැන විතරක් හිතන්න අන්න පළවෙනි බාධාව නිදහසේ හිතන්නට මොකක්ද ඒ බාධාව වෙන මොනවත් නෙමෙයි අපේ අවධානය අවධානයේ තිබෙන දුර්වලකම. අපිට අවධානයේ මේ වැස්ස ගැන මම හිතන්නේ කියන එක අමතක වෙලා යනවා. ගොරවනකොට ඒක ගැන හිතෙනවා. බල්ලෙක් ගොරවනකොට ඒක ගැන හිතෙනවා. මේ පොළව හෙලවෙනවා දැනෙනකොට ඒක ගැන අපි හිතනවා. ඒ ඒ අතරේ වෙන යමක් මතක් වුණොත් ඒ ගැන හිතනවා. ඉතින් ඔන්න එතකොට ආයෙත් මතක් වෙන්න පුළුවන් ආ මං වැස්ස ගැන නේද හිතන්නේ කිව්වේ. ඉතින් යන ආපහු සිතිවිල්ලක් දෙකක්, තප්පර දෙක තුනක් වැස්ස ගැන හිතනකොට ආපහු අමතක වෙලා යනවා වැස්ස ගැන අපි හිතන්නම බව. වෙන මොකක් හරි මතක් වෙනවා. අවධානය ඒකට යනවා. ඉතින් මේ විදිහේ අවධානයකින් කොහොමද අපි නිදහසේ හිතන්නේ? මට ඕන දේ තමයි මම හිතන්නේ කියලා කිව්වට ඒක කාටවත් නැති කරන්න බෑ කිව්වට ඒක අපිම නැති කරගෙන තියෙනවනේ. අපේ අවධානයේ දුර්වලකම නිසා අපි අවධානයේ දියුණු නොකරගෙන තියෙන නිසා මට ඕන දේ මට හිතන්න බැරි තත්යකට මමපත් වෙලා. ලොකු කාලයකට නෙමෙයි මේක පැයකට දෙකකට නෙමෙයි ඒක මිනිස්සුවකවත් අපිට බෑ නිදහසේ හිතන්න. ඒ හිතේ තියෙන නිදහස එක මිනිස්සුවක්වත් අපි අත්දකින්නේ නෑ. මේක තමයි ඇත්ත කාරණේ හනගාටුදායක වුණත් සංවේග ජනක වුණත් මේක තමයි සැබෑව මොකද්ද මේ මානසික නිදහස කියන එක නිදහසේ සිටීම කියන එක අපි එක මිනිස්සුවක කාලයක් තුලවත් අවුරුදු 50ක 60ක 70ක 80ක 100ක ජීවිතයේ තුල අත්දකින්නේ නෑ ඒ මානසික නිදහස, සිතේ නිදහස, චින්තන නිදහස, කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමයි මිනිසුන් ඉපදිලා ජීවත් වෙලා නැරෙන්නේ. ඒක ඉතාම කනගාටුදායක කාරණයක්. හරියට කුංචි හිර කූඩුවක් ඇතුලේ ඉපදිලා ඒක ඇතුලේම ජීවත් වෙලා ඒක ඇතුලේම මැරලා යනවා වගේ කෙනෙක්. එහෙම කවුරු හරි හිතුවොත් අපි හිතන මොන කාලකන්ණිකමක්ද මොන අවාසනාවක්ද. ඒ මනුස්සයා ඉපදුනේ හිර කූඩුවක් ඇතුලේ. බාහිර ලෝකයේ තියෙන නිදහස දැක්කේ නැහැ. ඒක ඇතුලේ තමයි වැඩුනේ. තරුණ වුණේ. වැඩි හිටි වුණේ වයස්ට ගියේ මැරුණේ. දැන් අපිට තේන්නේ නැති වුණාට මේ කාරණේදී අප අත්දැක්කා අපිත් එහෙම තමයි. අපි ඉපදෙන කොටත් ওই தත්ත්වය තියෙන්න ඇති. දැනුත් එහෙමයි. අපි වෙනස් කරගත්තේ නැත්නම් ওই தත්ත්වෙම තමයි තව විදි වයසට යන්නේ අපි. ওই தත්ත්වෙම තමයි මැරෙන්නේ කියන්නේ. මේක එක කාරණයක් විතරයි මිත්‍රවරුනි මේ අවධානය කියන්නේ. නිදහසේ සිතන්නට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඔය අවධානය. මම මොකක් ගැනද මේ හිතන්නේ? මට ඕනේ දෙයද නැතිනම් අර ගොරෝන එකට ඕනේ දෙයද මම මේ හිතන්නේ? එහෙම නැත්නම් මතේ ඇඟට දැනෙන දේද මේ හිතන්නේ. ඇහැට පේන දේද. එහෙම නැත්නම් මට අවශ්‍ය දේද. ඒ නිසා මේ නිදහසේ සිටීමට අවශ්‍ය කෙනෙකුට තමන්ගේ අවධානය දියුණු කරගන්න වෙනවා. ඒකාග්‍රතාවයේ කියන දේ සිහිය කියන දේ කෙනෙකුට දියුණු කරගන්න වෙනවා. ඉතින් මේ භාවනාවෙන් කෙරෙන ඉතාම වැදගත් දෙයක් තමයි මේ නිදහස් චින්තනයකට නිදහසේ සිටීමට අවශ්‍ය මූලිකම සුදුසුකමක් වෙන මේ සිහිය අවධානය වගේ දෙයක් දියුණු කරලා දෙන එක. ඒක අවශ්‍යයි. දැන් එක කාරණයක්. දැන් ওই විදිහට අපිට මේ මාතෘකාව ගෙනියන්න පුළුවන් තව තව ගැඹුරට තව තව සියුම් අංශවලට අපි තව එකක් දෙකක් ගැන හොයාගන්න බලමු කාරණා කොහොමද අපේ නිදහස සීමා වෙලා තියෙන්නේ හිතන්නට තියෙන කොහොමද අපේ නිදහසේ සිටීම හිර වෙලා තියෙන්නේ පාලනය වෙලා තියෙන්නේ දැන් තව අපි උදාහරණයක් දෙකක් ගත්තොත් දැන් සමහර විට රැ වෙනකොට රාත්‍රී වෙනකොට කළුවර වෙනකොට කෙනෙක්ගේ හිතට බයක් එන්න පුළුවන්. දැන් කරවල වගේ එකක් රාත්‍රියේ තනිකම ওই ටික එකට එකතු වෙනකොට බයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම පිට්ටනියක් වගේ තැනක් ගැන හිතනකොට ඒ වගේ තැනක තනියම යන්න වුණාම කෙනෙක්ගේ හිතට බයක් එන්න පුළුවන්. මේ වෙලාවට අපි නිදහසේ හිතනවද? ඔය වගේ වුණාම අපි හිතන්නේ නිදහසේ. නිදහසේ හිතනවා නම් එහෙම වෙන්න පුළුවන්ද? කොහෙන්ද බය ආවේ? කලුවරට රාත්‍රියට සොහොනට කොහොමද ඒ බය ආවේ? ඒකින්ද පැහැදිලි වෙන කාරණයක් තමයි මේවාට බය කියන එක එන්නේ අපේ අතීතයෙන්. අතීතයෙන් කොහොමද ඒ බය එන්නේ? අපි පුංචි කාලේ කතන්දර අහලා තියෙනවා. අපි හැමදෙනාම මේ අපේ සංස්කෘතිය තුළ හොල්මන් කතන්දර අහලා තියෙනවා. පොඩි කාලේ. දැන් මේ පොඩි කාලේ හොල්මන් කතන්දර අහනකොට නිකන් ඒක කතන්දරයක් අහලා රස විඳලා ඉවත දැම්ම නෙමෙයි අපි. ඒ කවුරු හරි අපිට ඒ කතාව කියනකොට වැඩිහිටි කෙනෙක් ඒ කතා කියවනකොට අපි පත්තරෙන් එහෙම මොකද වෙන්නේ? අපි බය වෙනවා. නිකම්ම කියවල ඉවත දැම්මනම් ඔය ප්‍රශ්නේ නැහැ. ඒ පොඩි කාලේ ওই කතන්දර අහනකොට කියවනකොට කියවන අය අහන අය බය වෙනවා. අපි බය වෙලා තියෙනවා. හැම ළමෙක් මගේ බය වෙලා. ඉතින් බය කරන්න තමයි සමහර විට මේ කතන්දර කියන්නේ. ඒ හිතන වෙටි ඒක හොඳයි කියලා සමහර රැයට එළියට බහිනවට පාලනය කරන්න. කොහොම හරි දැන් එහෙම කතන්දරත් අහලා මොකද්ද රාත්‍රියට හොල්මන් තියනවා කරුවලේ යක්කු ඉන්නවා සෝම් පිට්ටනිය වල අවතාර තියෙනවා දැන් මේ කතන්දර අහලා තියෙනවා ඇහුවා විතරක් නෙමෙයි ඒ අහනකොට අපි බය වෙලා නම් මොකද වෙන්නේ ආයෙත් එබඳු අත්දැකීමක් අපි ලබනකොට අවුරුදු 10කට 15කට 30කට 40කට 50කට හරි පස්සේ අපි බය වෙනවා. කොහොමද ඒක වෙන්නේ? අර කතන්දරයත් එක්ක බය කියන එක අපි හිතේ තියාගෙන ඉඳලා තියෙනවා මේ මුළු අවුරුදු ගාන තුවා. දැන් ඔහොම පොඩි කාලේ කතන්දරයක් අහලා බය වෙලා නැති කෙනෙක් කුට සොහන සොහන් ඒක සාමාන්‍ය තැනක් විතරයි. මේ සොහනක් මේකේ මැරිච්චා ඉන්නවා. ඒ අය යක්කු වෙලා ඉන්නවා. ඉතින් එතෙන්ට යන අයට කරදර කරනවා. ওই වගේ කතන්දර කෙනෙක් අහලා නැත්නම් බය වෙලක් නැතිනම් ඇහුවත් බය වෙලක් නැත්නම් ඉතින් එතින් දෙයට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. බය වෙන්නේ හැබැයි අහලා බය වෙලා ඒ බය තාමත් අපි හිතේ තියාගෙන නම් ඉන්නේ අන්න එකපාරට සොහනකට ගියාම රාත්‍රිය ආවම කලවර ආවම කලවරේ සද්දයක් ඇහුනහම කලවරට රූපයක් ලැබුණ ගමන් අපි එකපාරට බය වෙනවා. කොහොමද බයන්නේ? අර බය ඇවිල්ලා කියන ওই අකෙක්, ওই අවතාරයක්. ඔය හොල්මනක් කියේ. ඒ හොල්මනක් යකෙක් අවතාරයක් කියලා කියන්නේ කවුද? අර බය කියන්නේ අර පුංචි කාලේ බය වෙච්ච කෙනා තමයි මේ කියන්නේ. එතකොට එයා තාමත් ඉන්නවා මෙතන. අර අවුරුදු 5 6 ළමයා තාමත් මේ අවුරුදු 20 30 40 50 60 70 වයසේ අපි අතර ඉන්නවා තාම. එයා ඉන්නවා තාම. එයා ඒ බය අතහැරලා නැහැ. ඒ බය ඇතුළේ යා හිර වෙලා ඉන්නේ. දැන් ඔය විදිහට මේ අතීතයේ ඇති කරගත්ත හැඟීම් වල අපි සිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ බය විතරක් නෙමෙයි. ඔය හැම හැඟීමකම අතීතයේ අප ඇති කරගත්ත ඇති කරගෙන තාමත් තියාගෙන ඉන්න හැඟීම් වල ආවේගවල අපි ස්ථිරකරුවන් බවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා තමයි අපිට තරහකාරයෝ ඉන්නේ. මේ තරහකාරයෝ කියන්නේ කවුද? ඒ අතීතේ ඇති කරගත්ත දෙයක්. අතීතයේ ප්‍රශ්නයක් වුණා. ඊයේ හරි ගිය සතියේ හරි ගිය අවුරුද්දේ හරි අවුරුදු 10කට 15කට කලින් හරි කෙනෙක් එක්ක ප්‍රශ්නයක් වුණා. ප්‍රශ්නයක් වුණාම මට තරහ ආවා. එයා තරහ ගන්න ඇති. එයා තරහ ගත්තත් නැත්නම් මම තරහ ගත්තා. මම තරහ අරගෙන මම තීරණය කළා මෙයා හතුරේ මෙයා තරහකාරේ. එහෙම තමයි අපි යා ගැන හිතන්නේ. එතන අද දැක්කහම අද යා ගැන මතක් වුණත් අද කවුරු හරි මට යා ගැන කියනකොට ආයෙත්තර මට ඇහෙන්නේ තරහකාරයෙක් ගැන හතුරෙක් ගැන මට පේන්නේ තරහකාරයෙක් හතුරෙක් එතන මම ආයෙත් හිතන්නේ කොහොමද මේ අවුරුදු ගානකට පස්සේ නැත්නම් දවස් ගානකට පස්සේ නිදහසේද අපි හිතන්නේ නැහැ මං ඊයේ හිතපු විදිහට තමයි මේ හිතන්නේ. නැත්තම් ගිය අවුරුද්ද හිතපු විදිහට තමයි හිතන්නේ. ගිය අවුරුද්ද විසින් මට බල කරනවා. මට සීමා කරනවා නිදහසේ හිතන්න. නිදහසේ හිතන්නේ අපි. අර අවුරුදු ගාණක් පරණ තරහේ ඉරකරුවෙක් බවට ඔබත්පත් වෙලා ඉන්නවා මාත්පත් වෙලා ඉන්නවා. ඒක තමයි ඒ හිඳයි අපිට තරහකාරයෝ ඉන්නේ. මේ තරහකාරයෝ කියන අය ඔක්කොම අතීතයේ නිර්මාණයක්. අතීතයේ විසින් නිර්මාණය කළ තිර කඳවුරක්. ඒක ඇතුලේ අපි ඉඳගෙන ඒක ඇතුලට අපි ගියාම අපිට වර්තමානයේ තරහකාරයෝ ඉන්නවා. හෙටත් ඉඳී අනේ ඔහොම හිතනකල් ඉඳී දිගටම අපිට. ඉතින් කොහොමද අපි නිදහසේ හිතනවා කියන්නේ අතීතේ අපි ඇති කරගත්ත හැඟීම් වලට වහල් වෙලා නම් අපි හිතන්නේ අපි නිවහල්වද හිතන්නේ අපේ සිතීම නිවහල්ද ඉතින් අර කාටවත්ම නීති දාලා පාලනය කරන්න බැරි කාටවත්ම ඇඟිලි ගහන්න බැරි එකම නිදහස මිනිස්යාට තියෙන නිදහසේ හිතන්න පුළුවන් හැකියාව අනිත් හැම දෙයකම උස්ම ගන්න එකට පවා පුළුවන් නීතියක් දාන්න කාටවත් හැබැයි මේ නිදහසේ හිතන්න තමයි කාටවත්ම මොනවත්ම කරන්න බැරි පාලනය කරන්නේ. හැබැයි ඒක අපි අපි විසින්ම නැති කරගෙන තියෙනවා. ඉතාම අවාසනාවන්ත විදිහට. දැන් මේක තමයි මේ අතීතයේ අපි සිරකරුවන් කියන එක ගාක් පැති වලින් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. අපේ මේ ඉතිහාසයේ අපි සිරකරුවන් බව අපි ජීවත් වෙන්නේ වර්තමානයේ නෙමෙයි. අපි ඉන්නේ අතීතේ. මියගිය අතීතයක මියගිය අයතේ අපි ජීවත් වෙනවා. ජීවත් වෙනවා අපි. හැබැයි අපි ජීවත් වෙන්නේ අර මියගිය ඉඳුල් වෙච්ච, පිලුණු වෙච්ච මලකට කාපු අතීතේ. හරියට මරණය අකඩ ගොඩක් වගේ. ඒ වගේ අපි ජීවත් ඒ නිසා අපිට අහිමි වෙලා තියෙනවා ජීවිතයේ අර නිදහස් චිතක මිහිර. ඒ නිදහස් චිතක තියෙන රසය. එහි තිබෙන සුවය අපිට අහිමි වෙලා තියෙන. අවධානය නැති නිසාත් අපි අහිමි කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඊටත් වඩා ප්‍රබල විදිහට ඊටත් වඩා අනගාටුදායක විදිහට ඊටත් වඩා අප්‍රසන්න විදිහට මේ අතීතයේ අපි ඇති කරගත්ත හැඟීම් තාමත් අපි තියාගෙන තාමත් අපි ඒ හිර කුටි ඇතුලේ ස්ථිර වෙලා අපිමයි ඒව හදාගත්තේ හදාගෙන අපි මේක ඇතුළට ගිහිල්ලා අපි මේක ලොක් කරගෙන මේක ඇතුලේ අපි ඉන්නවා. ඉතින් ඒක ඇතුලේ ඉඳගෙන බලනකල් අපිට පේන්නේ ඒ බයට ඕන විදිහට තමයි. යක්කු පේනවා, කොල්මන් පේනවා, අවතාර පේනවා. තරහාය පේනවා, හතුරන් පේනවා. එතන තමයි. ඉතින් ඔය ඔක්කොම වට කරගෙන කොල්මන් යක්කු අවතාර පෙරේත හතුරුන් තරහකාරය ඔක්කොම වට කර දෙන අපි මොකද්ද ලබන නිදහස අපි මොකද්ද අත්දකින්න භුක්ති විඳින නිදහස දෙතින්දි මේ භාවනාවෙන් ලැබෙන එක පිටිවහලක් තමයි අපිට මේ අපේම අතීතය තේරුම් ගන්න පුළුවන් එක. ඒ විතරක් නෙමෙයි මේ භාවනාවෙන් කෙරෙන්නේ වර්තමානයේ ජීවත් වෙන්න පුහුණු වෙන. මේ දුක්ම එන්නේ යන්නේ වර්තමානයේ. මේ මොහොතේනේ. ඒතර මේ මොහොතේ මොහොතින් මොහොත අපි අලුතෙන් ජීවත් වෙන්න පුරුදු වෙනවා. ආස්වාද කරනවා. මේ මොහොතේ මේ මොහොතේ ප්‍රස්වාස කරනවා. ඒතකොට ආයෙත් මේ මොහොතේ ආස්වාදයෙන් මොහොතේ ප්‍රස්වාසය. ඒතර අලුතෙන් අලුතෙන් මේ පරණ ආස්වාසයක් නෙමෙයි අපි දකින්නේ. අපි ගිය අවුරුද්දේ හුස්ම ගන්න ඇති. අවුරුදු 50කට කලිනුත් හුස්ම ගන්න ඇති. හැබැයි මේ දැන් ගන්නෙ අලුත්ම අලුත් නැවුම් නොඉඳුල් ආස්වාසයක්. මේ ආනාපාන සති භාවනාව තුළ අපි පුහුණු වෙනවා මේ නොඉඳුල් වර්තමානයේ ජීවත් වෙන්න. එක්තරා පුහුණුවක් ලැබෙනවා මේ හැම දෙයක් දිහාම නිදහසේ බලන්නට අලුතෙන් බලන්න ජීවිතයේ පළවෙනි වතාවට යමක් අහනවා බලනවා අත්දකිනවා කියන ඒ ආකල්පයෙන් පුළුවන් ද අපිට යමක් අහන්න යමක් දිහා බලන්න යමක් ගැන හිතන්න මේක පරිශ්‍රණයක් මේක ආකෘතියක් මේක ක්‍රමවේදයක් මේ තමන් ගැන ගවේෂණය කරන්න ඉතාම යෝග්‍ය උපකරණයක්. මේක උපකරණයක් විතරයි හැබැයි. ඉන් එහා දෙයක් නැහැ. මොකද ජීවිතයේ පළවෙනි වතාවට තමයි මම මේ මේ බලන්නේ. මේ අහන්නේ. එහෙම පුළුවන්ද මේ රස විඳින්න? ඒකට මොකද්ද මේකේ තියෙන රහස? දැන් අපි තේ එකක් බොනවා. ඉතින් ඇහුවොත් මොනවද බොන්නේ? තේ එකක්. මොනවද බිව්වේ? තේ එකක්. මොනවද හැදුවේ තේ එක. හැබැයි බලන්න ඔය තේ දෙකක් අරගෙන ඒකේ රස වෙනවා. ඒකේ උෂ්ණත්වය වෙනවා. පාට වෙනවා. ගුණාගුණ වෙනස් සුවඳ වෙනවා. ඉතින් අපි මේ හැම මොහොතකම බොන්නේ අලුත්ම අලුත් රහක් අපිට අත්දකින්න ලැබෙන්නේ. අලුත්ම අලුත් සුවඳක්. ඒ සුවඳ මීට කලින් කවදාවත් ඒ විදිහට අත්දකලා නැහැ. ඊට ළඟින් යන විදිහට තියෙන්නේ නැති. ඒ පාට ඒක අලුත්ම අලුත්. ඒ පාටට කවදාවත් සමාන හරියටම 100ට 100ක් ගැලපෙන තේ එකක් මීට කලින් කවදාවත් අපි දීලා නැහැ. දැකලත් නැහැ. හැම මොහොතකම අපි තේ එකක් බොනවා නම් බොන්නේ අලුත්ම අලුත් තේ එකක්. එතකොට මේ උගුර බිව්වාම ඊළඟ උගුරට එනකොට ඒක අලුත්ම රහක් අර රහ නෙමෙයි. ඒක වෙනස්. ඒ උෂ්ණත්වයක් නෙමෙයි වෙනස්. ඒ සුවඳක් නෙමේ වෙනස්, ඒ පාටක් නෙමේ වෙනස්. හැබැයි අපිට දැනෙන්නේ ඇයි දැනෙන්නේ නැත්තේ? අපි තේ එකක් බොනවා කියන ඒ සංකල්පය ඇතුළේ හිර වෙලා ඉන්නවා. ඉතින් අපි මොනවා බිව්වත් අපි හිතනවා මම තේ එකක් බොන්නේ. එතකොට මේ විදිහේ සංකල්පයක් සංකල්ප ඇතුලේ අපි කොපමණ හිර වෙලා ඉන්නවද? ඉතින් මේ සංකල්ප වලින් එළියට එන්නට මේ ආනාපාන සති භාවනාව හුඟක් උදව් වෙනවා. මොහොතින් මොහොත ජීවත් වෙනවා. මේ මොහොතේ අලුත්ම අලුත් ඉක්ම අලුත්ම අලුත් සස්වාසය. ඇහෙන දේ අලුත්ම අලුත් දෙයක්. දැනෙන දේත් ඒ වගේ. මේ හැමදෑම දැනෙන ධනීත්වයේ අමාරුව නෙමෙයි මේක අලුත්ම අලුත් ධනීත්වයේ අමාරුවක් දැන් දැනෙන්නේ. ඒ හැම එකක්ම අලුත්. එතකොට අපි දකිනවා මේ මොහොතේ දෙමියුතු කිස්මෙන්. ඊළඟ මොහොතේ නෑ ටිකක් වේගවත්. ඉතින් මේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න කියලා කියනවනේ ආනාපාන සති භාවනාවේදී. හුස්ම කෙටි නම් කෙටි කියලා දැනගන්න, දිගු නම් දිගු කියලා දැනගන්න, සියුම් නම් සියුම්, රළු නම් රළු. ඇයි එහෙම කියලා තියෙන්නේ? හුස්මෙන් හුස්මට වෙනස් වෙන නිසා, හුස්මෙන් හුස්මට අලුත් වන නිසා මේ ආස්වාසයේ මේ විදිහට ගන්න පළවෙනි සහ අවසාන එකම අවස්ථාව මේ මොහොත විතරයි. ආයි කවදාවත් මේ විදිහට ආස්වාසයක් ගන්න ලැබෙන්නේ ඒක වෙනස්. අලුත් විදිහකට. ඒතර මේක මේ ආකෘතිය මේක ආකෘතිය. මේ ආකෘතියෙන් අපිට හැම වෙලෙම ඉන්න බැරි වෙයි. හැම වෙලෙම ඉන්න ඕනෙත් නැහැ. හැබැයි මේ ආකෘතිය මේ ක්‍රමය මේ කමතහන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නම් අපිම හදාගෙන අතීතයේ හදාගත්ත සංකල්ප කොච්චරද අපි හිර වෙලා ඉන්නවද කියන එක අපිට තේරෙයි. ඒක තමයි තුන්වෙනි කාරණය. පළවෙනි එක අවධානීය දෙවෙනි එක අතීතයේ ඇති කරගත්ත හැඟීම් ආවේග අපි අතාරින්න නැතුව ඒවා ඇතුළේ හිර වෙලා ඉන්න එක. තුන්වෙනි එක මේ සංකල්ප. අදාගෙන ඉන්න සංකල්ප. නිසා අලුතෙන් අලුතෙන් අලුතෙන් සිද්ධ වෙන දේ අපිට දැනෙන්නේ පේන්නේ අපිට හිතන්න බැරි වෙලා තියෙනවා. අපි හිතන්නේ එකම විදිහට. හරියට කෝච්චියක් නුවරේ ඉඳලා කඩු ගන්නාවට යනකොට හැමදෑම යන්නේ උත්තරම විදියට නේ. ඒ වංගුවෙන් ඒ අංශක ගානක් හැරෙනවා, අනිත් වංගුවෙන් තව අංශක ගානක් අනිත් පැත්තට හැරෙනවා. තව අංශක ගානක් හන්දක් නැගිනවා. ඒ විදියට නේ යන්නේ. කවදාවත් වෙනස් විදියකට යන්නේ අපි අන්න ඒ විදිහේ එකම රටාවකට හිතන්න පුරුදු වෙලා තියෙන. ඇත්තටම ප්‍රශ්නයක් විදිහට මතු කරන්න කැමති නිදහසේ හිතීමේ අවශ්‍යතාවය තියෙනවා නම් මොකද්ද ඔබ හිතනවද නැතිනම් හිතෙනවද තමන් විසින් හිතනු ලබනවද නැතිනම් තමන්ම දන්නේ නැද්ද මොනවද හිතන්නේ ඇයි මේවා හිතන්නේ මොකටද මේවා හිතෙන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ මොකද්ද යථාර්ථය මොකද්ද ඇත්ත මොකද්ද අපිට වෙලා තියෙන්නේ අපි විසින් මේ හැම සිතිවිල්ලක්ම ඇති කරගන්නවද මට ඕනේ නිසා නැතිනම් අපිම දන්නේ මොනවද එන සිතිවිලි කියලා අපිම දන්නේ ඇයි මේ සිතිවිලි එන්නේ කියලා අපිම දන්නේ මොකටද මම මේවා හිතන්නේ කියලා දැන් එතන නම් අපි ඉන්නේ මමම දන්නේ නැත්නම් මට එන සිතිවිලි මොනවද කියලා මමම දන්නේ නැත්නම් ඇයි මට මේවා හිතෙන්නේ කියලා ඒ වගේම මටම නැත්නම් උත්තරයක් මොකටද මම මේවා හිතන්නේ කියලා මට කියන්න පුළුවන්ද මමයි හිතන්නේ කියලා නෑ එහෙනම් උත්තර දෙන්න බෑ ඒක විභාගයකට ඇහුවොත් හරි කවුද හිතන්නේ කියලා. කාගේද මේ චින්තනය, කාගේද මේ දර්ශනය කියලා වොත් අපිට කියන්න පුළුවන්. හැබැයි හැබෑව මොකද්ද? අපි නෙමේ හිතන්නේ. අපි මේ කොහේවත් කවුරුවත් කවුරුවත් කියලා කියන්නේ පිටපුද්ගලයෙක් නෙමෙයි. මේ ඇති වෙන සිසිවිලි වල අපි හිරකරුවෙක් විතරයි. අපි දන්නේ නැහැ මොනවා හිතනවද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඇයි මම මේවා හිතන්නේ කියලා. මොක අපිට ඇති ප්‍රයෝජනෙකුත් නැහැ ඔය එන සිතිවිලි වලින් ඔය අපේ හිතට එන සිතිවිලි වලින් 199 තත් වඩා අපිට ඇති කිසිම ප්‍රයෝජනයක් ඉතින් කොහොමද කියන්නේ මමයි හිතන්නේ කියලා. ඉතින් අපි නෙමෙයි නම් හිතන්නේ අපිට හිතෙනවා නම් අපිට ඕන්නේ ඕනේ නැති දේවල් නම් වැඩිපුර හිතෙන්නේ. ඒ වගේම මන් දන්නේ නැත්නම් ඇයි මට මේවා හිතෙන්නේ කියලා අපි නිදහසේ හිතනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ පිරවුණු తත්වය ගැනයි බුදුහාමුදුරුවෝ කතා කරේ. එන්නේ ඒ ඒ తත්වය තේරුම් අරගෙන කොහොමද එතනින් නිදහස් වෙන්නේ කියන එක මේ චිත්ත විමුක්තිය ගැන. ඒකයි වැදගත්ම කාරණය. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ අපි මේ කාරණේ තේරුම් අරගෙන මේක මේ தත්වයෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියන එක අපි ඒක ගැන කාරණා කීපයක්ම කතා කරා. මේ මාත්‍රිකාවේ හුඟක් පැතිවලට යන්න පුළුවන් ගැඹුරකට යන්න පුළුවන් උදාහරණ ගන්න පුළුවන් නමුත් මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා මේ අපේ වර්තමාන චින්තනය ගැන අපිට පුළුවන් දැන් සාකච්ඡාවක් කරන්න මේ අදහස් ගැන මේ මාතෘකාව පිළිබඳව Tamanට තියෙන ගැටලු, අත්දැකීම්, ප්‍රශ්න, අදහස් ඉදිරිපත් කරන්න අහන්න ඒසතු වෙලා සාකච්ඡාවක් කරමු. බලයෙන් කවුරු වෙන්නේ යම් කිසි නරක සිතුවිල්ලක් ආවොත් එහෙම ඉස්සෝ ආපස්සකේ දක්වාවත් හරි අපි ඒවා ඒ ගැන ඒ ගැනම ගොඩා ගොඩා සිත දෙන්නගලා කල්පනා කරලා එක විදසාවොත් එහෙම මානසික වෙන ඔකට උදාහරණයක් දෙන්නකෝ දැන් මොකක් හරි ඔය කියන කාරණේ සාමාන්‍යයෙන් නිරෝධිය සුද්ධියක් වශයෙන් දැන් අපි ඉන්නවා. දැන් මට ගොරම් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අපේ සමාජයේ සාමාන්‍ය වෙන් කරන්න පුළුවන් කිච්චෝ කියලා යාදයක් මේ අවුරුද්දන්න ඒ විදිහට ඒ ඒක වෙන්නේ කොහොමද කියන එක මට නැත්නම් ඒක හිතේ තියෙන අනවිජයක් තියෙනවා කියනවා. අපි දෙවිගේ නාම කියන්නේ ඒ වෙන්න හිත ගොඩක් බලනවා ඔව් දැන් දැන් අපි නිරෝගීව ඉන්නවා කියන්නේ පුතනේ දැන් අපි මානසික නිරෝගීතාවය පැත්තේ හිතන්නේ දැන් අපි මෙතන නිරෝගී කායික නිරෝගීතාවයෙන් ඉන්නේ දැන් අපි අවුත් කායිකෝ පේන විදිහට බැලුවාම කාටවත් කියන්න බෑ ලෙඩෙක් ඉන්නවා කියලා නේ හැබැයි ඉතින් හෙට වෙනකොට කවුරු හරි ලෙඩ වෙන්න පුළුවන් හෙම්බිරිස්සාව කාට හරි හැදෙන්න පුළුවන් උණක් හැදෙන්න පුළුවන් නේ බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ මේ කායික වශයෙන් වුණත් අපි නිරෝගී කිව්වට ලෙඩ වෙන්න පුළුවන් අය තමයි මේ ඉන්නේ අපි ඔක්කොම. නේ? දැන් මේ මොහොතේ අපි නිරෝගී වුණාට ඊළඟ මොහොත වෙනකොට මොන ලෙඩක් හැදෙයිද දන්නේ අපේ ශරීරය. ඒ හැකියාව තියෙනවා නියුමෝනියා වෙන්න පුළුවන්, සිලිකාවක් වෙන්න පුළුවන්, ඇදුම වෙන්න පුළුවන්, කැස්සක් තිමු, යෑමක් වෙන්න පුළුවන් නේ. මොකක් හරි හැබැයි කාටවත් කියන්න බෑ අහවල් ලෙඩේ නම් මට හැදෙන එකක් නෑ කියලා. ස්ථිර වශයෙන් අපි හිතන්න කැමති කියන්නත් පුළුවන්. හැබැයි 100ක් කියන්නේ ඕනම ලෙඩක් හිත වෙනකොට අපි හැමෝම ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒතර ඒක තමයි අපේ ඇඟ පිළිබඳ ඇත්ත. ඒතර මනසට එනකොටත් ඔය කොහොම තමයි. අපි නිරෝගී මනසක් කිව්වට ඕනෑම මානසික වශයෙන් ආතුර වෙන්න පුළුවන් ලෙඩ වෙන්න පුළුවන් හැකියාව අපි තුල තියෙනවා නැත්තේ නෑ එහෙම ඒ තත්ත්වේ තියෙනවා. අපේ වෙලා නැහැ. දැන් අපි ඔය මේ පුතා කියපේ සිස්සෝ කියන එක පොඩ්ඩක් අපි පැත්තකින් තියලා අපි ගමුකෝ ද මිනි මිනි මරුවෙක් ගන්නකො දැන් එයා මේ මේ මිනි මරුවෙක් කියන කෙනෙක් ඉපදිලා නැහැ නේ. එහෙම මිනිමරුවෙක් ඉපදුනා කියන්නේ නැහැ අපේ කාටවත් නේ. ළමයෙක් ඉපදෙනවා. ළමයෙක් ඉස්කෝලේ යනවා. ළමයෙක් රැකියාවක් කරනවා. එමෙම ගිහිල්ලා එයා කතාද බඳිනවා. ඉතින් යවන්න දවසක මිනිහෙක් මරනවා. ඒතර ඊට පස්සේ අපි යන්නේ මිනිමරුවෙක් කියනවානේ. ඈ හැබැයි යා ඉපදුනේ මිනිහ මරන්නවත් ඉස්කෝලේ ගියේ මිනිහ මරන්න ඕනේ කියලා ඒකේ එහෙම එකකින් නෙමෙයි නේද? ඒතර එහෙන් කොහොමද එකපාරට යන මිනිස්සෙක්ව මැරුවේ? ඒ තව කෙනෙක්ව යාතින් මැරෙන්න පුළුවන් හැකියාව එයා තුළ තිබ්බා. තිබ්බනේ. ඒකින්ද නේ මැරු. හැබැයි ඒ ඒ හැඟීම ක්‍රියාත්මක වෙන මට්ටමට බලපෑමක් උත්තේජනයක් ආවේ නෑ යාට. ඒක ආපු වෙලාවට ඒ හැඟීම මතුවෙලා පාලනය කරගන්න බැරි තත්යකට ගිහිල්ලා මිනිස්සෙක්ව මැරෙනවා යාට. ඒක නෙවෙන්නේ නේ. ඒ කියන්නේ තව කෙනෙක්ව තව කෙනෙකුට හානි කරන්න පුළුවන් හැකියාව හැම මිනිස්සෙක් ළඟම තියෙනවා. ප්‍රත්‍යක්ෂණ කියන හැම කෙනෙක් ළඟම ඒක තියෙනවා. හැබැයි ඒක ඒක ක්‍රියාවක් හැමෝම කරන්නේ නැහැ ඇයි කරන්නේ නැත්තේ? ඒ ඒ මට්ටමට එයාගේ පාලනය නැති වෙන මට්ටමට එන්න ඕනේ බලපෑම. ඒ මට්ටමට බලපෑමක් එන්නේ නැති තාක්කල් කියන්නේ මගේ පාලනය නැති වෙන මට්ටමට බලපෑමක් ආවේ නැද්ද? ඒ දාස්සල් ඉතින් මම මිනිමරුවෙක් නෙමෙයි. හැබැයි මේ මට්ටමට ආවොත් බලපෑම ඕන කෙනෙක් අතීත වෙන්න පුළුවන්. පෘථග්ජන ඕන කෙනෙක් අතින් ඕනම වැරද්දක් වෙන්න පුළුවන්. වෙනවම නෙමෙයි කියන්නේ වෙන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා හැමෝම මනස තුල. හරියට මේ ඇඟ තුලේ ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් හැකියාව තියෙනවා වගේ. ඉතින් වෛද්‍යවරුන්ට කියන්න බෑනේ මෙයාට අහවල් ලෙඩේ හැදෙන එකක් නැහැ කියලා. මොනම වෛද්‍ය පරීක්ෂණයක්වත් කරලා ඒක කියන්න බෑනේ. දැන් නැහැ කියන කෙනෙක් කියන්න පුළුවන් නේ. ඒ වගේ තමයි මනසටත් එනකොට අහවල් ලෙඩේ මෙයාට හැදෙන්නේ නැති කියලා කියන්නේ. හැබැයි මේ ලක්ෂණ තියනවාද කියලා කියන්න පුළුවන්. ඒවා මතුවලා තියෙනවනම් කියන්න පුළුවන්. ඉතින් ඒ ඒ ඒ අවිනිශ්චිතතාවයේ තමයි අපි හැමෝම ඉන්නේ. කායික වශයෙන් නෙවෙයි මානසික වශයෙන්. අපිට හෙට වෙනකොට ඕන දෙයක් වෙන්න පුළුවන්. දැන් ඒ පසුබිම තුල

සමාධිය එකටින් යන සිද්ධියේ උපදාසම මානසික දෙකකින් පසිනවා කියලා දැනගන්න ඒක ගොඩක් අපි අපිට කුතුහලයක් මේක ගියේ කොහොමද? කියන්නේ ස්නායු ආබාධයන් නම් මේක අපිට දැනගන්න. සාමාන්‍ය සිත එක තැනකට මේ සිත මේකපු කෙනෙක් කියන්නේ මොනවද? කියලා වගේ එයා කිව්ව වෙන්නේ නෑ ඒක මෙහෙමයි දැන් ඒ මානසික සිස්ටෙක් කියලා කියන්නේ මානසික රෝගියෙක් නේද නේද එහෙමද එතකොට ඒක රෝගියෙක් කියන්නේ රෝග ගොඩක් තියෙනවා කායික රෝගියෙක් කිව්වම අපිට හිතා ගන්න බෑනේ මෙයාට මේ උනත්තද මෙයා කායික රෝගියෙක් කියන්නේ නේ වාක්‍යයක තියෙනවනේ ඒ වගේ මානසික රෝගියෙක් කිව්වත් ඒකේ තියෙනවා ලොකු මේ පරාසයක් ඈ ඒකට දැන් තමයි තෙමිලා උණ හැදෙන්න පුළුවන් මේ එහෙම නැත්නම් වෙන වෙන විදිහකට වෛරසයක් ඇතුල් වෙලා උණ හැදෙන්න පුළුවන් වෙන වෙන හේතු නිසා උණ හැදෙන්න පුළුවන් නේ බය වෙලා තුන හැදෙන්න පුළුවන් හේතු තියෙනවා ඒ වගේ අර විදිහේ රෝගියෙක් වෙන්න හේතු ගොඩක් තියෙනවා ඈ හරියටම කියන්න බෑ මෙන්න මේක නිසා මෙහෙම වෙනවා කියලා ඈ ඔව් ඒ කියන්නේ දැන් උපතින්ම ඉන්න පුළුවන් එහෙමයි. නේ උපතින්මත් මානසික රෝගීන් ඉන්න පුළුවන්. පුළුවන් නේද? කායික රෝගීන් උපතින්ම ඉන්නවා වගේ උපතින්ම උමතුවයි ඉන්න පුළුවන්. මන්ද බුද්ධිකයි ඉන්න පුළුවන්. ඒක එකක් ඉතින් උපතින්ම නෑ. අපි එකක් දෙකක් අරගෙන බැලුවොත් දැන් ඔන්න අපි අපි කියනවනේ පිස්සු කියලා කොටසකට එයාට යක්මි එයා චිත්‍රපට දිත්තෙක් කියලා කියන්නේ මොන වගේ අයද? ඈ? ඔව් ඒකම සීමාව ඉක්මවල චිත්‍රපටි බලනවා නම් කතා කරන්නේ මේව ගැන නම් එයාට වෙන ලෝකයක් නැත්නම් අපි කියනවා එයාට ඒ වගේම පිස්සු වැඩිලා කියලා නේ. එතකොට ඔන්න ඒක එක එක උමතු භවයේ එක ලක්ෂණයක් සීමාව අඳුරන්නේ නැති. ඕනෑම දෙයක සීමාව දන්නේ නැහැ. ඒතර කෙනෙක් තමන් කරන දෙයේ සීමාව දන්නේ නැහැ. ඒක ඔන්න උමතු භවයක ලක්ෂණයක්. අස මානසික අසමතුලිතතාවයේ ලක්ෂණය. ඒ සීමාව ඉක්මවල යමක් යෙදුනොත් එහෙම ඕනෑම දෙයක ඉගෙන ගන්න එකේ හරි ක්‍රීඩා කරන එකේ හරි මොනම දෙයක හරි යෙදුනොත් එහෙම ඉතින් ඒකෙන් එයාට උමතු වෙන්න පුළුවන්. එයාට වෙන ලෝකයක් පේන්නේ නැහැ. අනිත් මුළු මුළු ජීවිතේම කඩාගෙන වැටෙන්න පුළුවන්. අනිත් සමබර වෙන්නේ නැති තල් ජීවිතේ. ඉතින් ඔන්නේ අපිට කියන්නේ එක කොටසක් එහෙමයි. ඒක ඉගෙන ගන්න පිස්සු ඉන්න පුළුවන්. ක්‍රීඩා කරන පිස්සු ඉන්න පුළුවන්. භාවනා කරන පිස්සු ඉන්න පුළුවන්. සමාධි සේවා කරන පිස්සු ඉන්න පුළුවන්. දේශපාලනය කරන පිස්සු ඕනම ඕනම දෙයක ඉන්න පුළුවන්. ඒ විදිහට. ඉන්න පුළුවන් නේ. ඒක එකක්. දැන් ඊළඟට මානසික වශයෙන් රෝගී වෙන්න පුළුවන් තව අවස්ථාවක් තමයි අපි යමක් පිළිබඳව ලොකු බලාපොරොත්තුවකින් කටයුතු කරලා ඒ Taman බලාපොරොත්තු වුණු විදිහට ඒ දේ මුනේ නැති වුනහම ඇති වෙන කඩාවැටීම. නිසා කෙනෙක් මානසික වශයෙන් රෝගී වඩපත් වෙන්න පුළුවන්. ඔය අපේක්ෂා භංගත්වයේ කියන එක නිසා ඒ ඒ දේ විභාගයක් ගැන වෙන්න පුළුවන් ප්‍රතිඵල ගැන වෙන්න පුළුවන් රැකියාවක් ගැන වෙන්න පුළුවන් සම්බන්ධතාවයක් විවාහයක් දූ පුතුන් ගැන වෙන්න පුළුවන් මොකක් හරි ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඒක ඒ විදිහටම මං හිතන විදිහටම වෙන්න ඕනි කියලා හිතාගෙන ඉඳලා ඒකට මහන්සි වෙලා ඒක ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණාම කොහොමද මං විමුක්ත වෙන්නේ කියලා ඒ හීන ලෝකයේ ඇතුළ ජීවත් වෙලා ඉඳලා එකපාරට ඒ බලාපොරොත්තු ඉෂ්ට උනේ නැත්නම් Taman අර හදාගත්ත හීනේ එහෙම්මම හදාගෙන වැටෙනවා නේ. එතකොට ඒක දරා ගන්න බෑ. මොකද එයා ජීවත් වෙන්නේ යථාර්ථ නෙමෙයි. එතකොට ඇති වෙනවා ලොකු කම්පනයක්. ඒ කම්පනය නිසා කෙනෙක් මානසික වශයෙන් දොම්නස්සට ඔය විෂාදයට වගේ එකටපත් වෙන්න පුළුවන්. ඒක එක එක හේතුවක්. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ තව හේතුවක්. දැන් මේක තවත් හේතුවක්. ඉතින් හුඟක් කාරණා තියෙනවා. ඒ ඔය හිතන එක එකක් ඒක විතරක් නෙමෙයි. අනික සිහියෙන් තොර හැමදාම තමයි. ඔව්. සිහියෙන් තොර හැමදාම දුක. ඔව්. යන්නේ නැගෙන්න තමයි අපි දෙන්නේ. හ්ම්. යන්නේ නැගෙන්න දෙනවා මේක. ඔව් ඔව් ඔව් ඒ අනිත්‍යය ගැන තීරණය කරන්න අමාරුයි ටිකක් නේද දැන් අපි මොකක්ද අපි පාවිච්චි කරන මිනුම මොකක්ද පාවිච්චි කරන මිනුම කාට හරි පිස්සු කියලා කියන්නේ අපි මොකක් කියන්නේ? ඔව් එයා මේ ඔව් ඔව් ඒක සාමාන්‍ය හැසිරීම මොකද්ද ඈ හරි හරි අන්න හරි මම ඉන්නවට වැඩිය වෙනස් දෙයක් ඒකනේ ඔව් ඔක්කොටම වැඩි වෙනස්. ඔව්. ඔව්. ඔව්. වෙනස් ආකාරයක ඔව්. තීරණය කරන කවුද තීරණය කරන්නේ අර වැඩි දෙනා. වැඩි දෙනා ඔව් ඒ ඒක එක්ස්ට්‍රීමයක් නේ. අර සමස්ත සමාජයේ වැඩි පිරිසක් හිතන විදිහට, කන බොන විදිහට, අඳින විදිහට, ගෙවල් හදන විදිහට නෙමෙයි නම් කවුරු හරි කටයුතු කරන්නේ ඉතින් අපිට හිතනවා එයාට මොන හරි අප්සෙට් එකක් ඇති කියලානේ. එහෙම හිතෙනවා. එතින්දී අපි මිනුම් දණ්ඩ විදියට පාවිච්චි කරේ අර අපි වැඩි දෙනෙක් කාලයක් තිස්සේ හිතපු කියපු කරපු දේවල්. නේ? ඒවා අපි හිතනවා සාමාන්‍ය ස්වභාවය. මේක තමයි සාමාන්‍ය. ඒ අරක අසාමාන්‍යයි. නේ? ඒක එක එක ඒකෙන්ම අපිට මනින්න බෑ. ඒක කිසිදු දෙයක් නේ මොකද කරන්නේ. විහාර විශ්වාසයෙන් වෙනස් මිනිහා සමාජික ලෝකයෙන් දෙකක් ඒවා කියනවා ඉතින් අපි ගිහලා කාටරි කියන්න අයිතිය අපිට අයිතියක් තියෙනවා නම් ඔයාලට කිසි දෙයක් තියාගත්ත අයිතියක් තියෙනවා නම් අපිට කියන්න. අනික හොඳා කියනවා නම් ඊට පස්සේ එනවන්නේ. ඈ? වෙනස් වෙනම අපිට පිස්සු කියලා හිතෙන්නේ දැන් හොඳද නරකද නෙමෙයි දැන්. පිට වැඩිය වෙනස්. අපේ ගමට වැඩි අපේ ගමේ අපි ඉන්න හිතපු විදියට වැඩි අපේ රටේ අපි හිතපු විදියට වැඩි දැන් එයා වෙනස්. එයා කොණ්ඩේ පීරන්නේ වෙනස් විදියකට එක්ක පීරන්නේ අපි පීරනවා එයා පීරන්නේ. ඉතින් ඒකට අපි හිතන යන්නේ. එහෙම එහෙම හිතන අය වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඈ? අපි හිතනවනේ ඒ අය අසාමාන්‍යයි කියලා. ඒ අසාමාන්‍යයි වැඩි වෙලා වැඩි වෙලා ගියොත් මොකද වෙන්නේ? අඩු වෙන සංඛ්‍යාවක් එක්කනේ. ඔව් එතකොට ඉතින් අපේ කොණ්ඩේ බලෙන් මේගොල්ලෝ පියලා ඒගොල්ලන්ට ඕනේ. නේ? කරයි නේද? ඒ <laughs> දවසක් මනෝවෛද්‍යරෙක් කිව්වා මේ එතුමා ළඟට එක්තරන් ආවලු මේ එක පවුලේ ඉන්න කෙනෙක්ව මේ එයාට මානසික ඒ කියන්නේ රෝගයක් තියෙනවා කියලා. ඉතින් එක්සාවයි කැවිලකින් බැලුවම වෛද්‍යරයා වෛද්‍යරයාට ඉතරම පෙවුන්නේ නැහැ කියලා යාට රෝගයක් තියෙනවා කියලා. ඉතින් මේ සද්ද දෙකක් දීලා යවල. ඉතින් ආයෙත් ඒ පවුලේ අය ආයෙත් මෙයාව ඉස්සරලා. ඉතින් ඒ පවුලේ අය කියන කතන්දරය අහුවාම ඉතින් ඒ මෙයාගේ හැසිරීම මානසික රෝගීගේ හැසිරීමක් වගේම. ඒක විතරේ පවුලේ ඉන්න හත් දෙනෙක්ව මෙයාව ඉක්කෙනවා. ඉතින් ඇත්තටම බලනකොට මේ ඒ හත් දෙනාටම පිස්සු. මෙයා වෙච්චෙන හත් දෙනෙක් ඉන්නවනේ ගෙදර ඒ හත් දෙනාට පිස්සු. මෙයා විතරයි නිරෝගී කෙනා ගෙදර ඉන්නේ. ඉතින් අර එක එක්කෙනා මෙයා වෙච්චෙනා. මොකද එයාට වැඩි වෙනස් නෑ. අපර අර හත් දෙනා එක වගේ හැද. ඒ අය හිතන විදිය, කන බොන විදිය එක වගේ. ඉතින් ඒ හත් දෙනා එකතුලා හොඳට ඉන්න මිනිස්සු එක්ක කරන් ඇවිල්ලා මේ බේත් තරම් දෙන්න බලනවා. ඉතින් එහෙමයි සමහර විට ওই වාට්ටුවල ඇති. හොඳට අය. නිරෝගී. කොහොම හරි දැන් ඊළඟ කාරණේ තමයි දැන් ඔන්න ඔය දැකලා ඇති නේද මේ මේ. ඔය පාරේ යන්නේ ඕනි තරම් අපිස්සු කියන අය. අර බෑග් එක මොන හරි මල්ලක් කරේ දාගෙන ගෝණියක් කරේ තියාගෙන අතන තියෙන කඩදාසි කොලේ දා ගන්නවා මෙතන තියෙන තින් කෑල්ල දා ගන්නවා. එහෙම නියන් ගල් කැටයක් දා ගන්නවා. දැන් ඒ ඒ අපි ඒව කරන්නේ නැහැ. අපි පාරේ තියෙන කොළ කෑලි, ගල් කෑලි, ඉතින් කෑලි අහුලවල එකතු කරන්නේ. ඉතින් අපි අපි තීරණය කරන නැත්නම් අපි පේනවා එයාට පිස්සු. ඒ විතරක් නෙමෙයි දැන් එයාට ඒවා එයාට ඒවා හරි වටිනවා. ඒකයි එයා එකතු කරන්නේ. කොච්චර වටිනවද කියලා නම් බලන්න මේ මල්ලකට අත තියන්න දෙනවද කියලා. ඒකට අත තියන්නවත් දෙන්නේ ඒක හරියට පරිස්සම් කරනවා. ඒ එයාට තරහයි ඒකට අත තියන්න આવොත් ඒකෙන් දෙයක් ගන්න ගියොත් එයාට තරහයි ඉතින් අපිට හිතන මොන කිස්සෙද්ද මේ මනුස්සයා මේ කිසිම වටිනාකමක් නැති කොළ කෑලි ටිකක්, ගල් කෑලි ටිකක්, ටින් කෑලි ටිකක් එකතු කර කර ඒක තමයි යාගේ ජීවිතය. ඉතින් උදේ ඉඳලා පාරේ පටන් ගත්තාම ඇඳ වෙනකල් පාරේ යනවා ඒ ගෝණියක් කරේ තියාන ඕවා එකතු කර කර පරිස්සම් කර කර පහවදත් ඒක තමයි. ඊට පහවදත් ඒක තමයි. හැබැයි යාට ඒක හරි වටන. යාගේ මුළු ජීවිතේම ඒක තමයි. එතකොට ඒකත් එක පිස්සුවක්. මොකද්ද? වටිනාකමක් නැති දේවල් වටිනවා කියලා හිතාගෙන ඒ දේවල් එකතු කරගෙන පරිස්සම් කරගන්න මුළු ජීවිතේම කැප කරනවා නම් ඒක පිස්සුවක්. ඒක පිස්සුවක් බව තේරෙන්නේ අර මෙතුමා කිව්වා වගේ අර ධර්මයට අනුව බලනකොට තමයි. කියන්නේ ඊට වැඩිය වටිනා දේවල් තියෙනවා කියන එක තේරෙනකොට ඔන්න මැණික් කලක් තිබිලා හොලගත්ත කියන්නේ ඒකත් අපි කියන්නේ නැහැ නේ එයාට පිස්සු කියලා. නැත්තම් මොකක් හරි වෙන වටිනා දෙයක් සල්ලි නෝට්ටුවක් තිබිලා හොලාගත්ත කියන්නේ අපි කියන්නේ ඒක පිස්සුවක් කියලා යනවා. මොකද ඒක ඒකේ වටිනාකමක් අපි පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔය ටින් කෑල්ලක, ගල් කෑල්ලක, කටදාස් කෑල්ලක අපි වටිනාකමක් දකින්නේ නැහැ. එතකොට මොකද ඊට වැඩිය වටිනා දේවල් අපි දැකලා තියෙන නිසා. ඈ? ඔව්. මොනවටද ඔව් මම දැන් ද ඕනම දෙයක ද හැකියාවක් කියන්නකො දැන් කෙනෙකුට සිත් රැඳින්න පුළුවන් දැන් ඒක අපිට කියන්න බෑනේ මේ අද අදම ඇති වෙච්ච හැකියාවක් කියලානේ. ඉතින් බැලුවොත් ඊයේත් එයාට චිත්‍ර අඳින්න පුළුවන්. අද හැබැයි ඊට වැඩිය ඊයට වැඩිය හොඳට පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් ගිය අවුරුද්දේ බැලුවත් එයාට ඒක හැකියාව තිබිලා තියෙනවා. ඒක හැබැයි දියුණු වෙලා. ඉතින් ඔහොම ඔහොම ගිහිලා බැලුවොත් කවද්ද මුල? ඉතින් අපිට ඕක හොයාගන්න බෑ. මුල කවද්ද කියලා හොයාගන්න බෑ. අපි දන්න අවුරුද්දේ ළමයා අපි බැලුවා නම් එයාත් මොකක් හරි යන්නේ. නේ? එයා දන්න සීමාව ඇතුළේ එයාට පෑන පැන්සල අල්ලන්න පුළුවන් හැකියාව තුළ එයා අඳුරන රූප අනුව එයා අඳින. ඒත් හැබැයි හැමෝටම චිත්‍ර අඳින්නත් බෑ හරියට. නේ පුළුවන් කොටසකුත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. එතකොට මේ හැකියාව කවද්ද ලැබුණේ කියලා කාටවත් කියන්න බෑ හරියට. කවද්ද මේ හැකියාව ලැබුණේ මුල කියන එක හොයාගන්න බෑ. ඒ ඕමෝම සමහර විට ওই විදිහට අපිට පෞගිය අතීතයට යන්න පුළුවන්. ඉතින් මේ චිත්‍ර ඇඳීම විතරක් නෙමෙයි අනිත් හැකියාවන් හැකියාවන් විතරක් නෙමෙයි චරිත ලක්ෂණ කියන ඒවා ඒ ඒ කිසිම දෙයක් මේ වර්තමාන ප්‍රතිඵල නෙමෙයි අපි මේ දුස්ති විඳින්නේ. කලින් ඉඳලා වපුරපුව කලින් ඉඳලා වගා කරගත්ත දේවල්, හෝර දාපු දේවල්, ප්‍රගුණ කරපු දේවල් තමයි අපි මේ හොඳ හා නරක කියලා, හැකියාවන් කියලා අපි මේ අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව් කිසි වාක්‍යයක් ඒ කියන්නේ කිසි කියන අයගේ ශරීරයේ මොන යම් වෙනසක් වෙනවා තියෙනවානේ. ඒ වෙනස වෙන්න සිත බලපානවා. දැන් මානසික රෝග වර්ග දෙකක් තියෙනවා නේ එක වර්ගයක් තමයි අර කතා කරේ මේ මේ ඔය බලාපොරොත්තුවක් හදාගෙන ඒක කඩාගෙන වැටුනහම ඇති වෙන අවපීඩනයක් වගේ එකක් තියෙනවා ඒක එතකොට තව තවත් ඒකට උදාහරණ තමයි දැන් සමහර විට දැන් මම මකුළුවන්ට බය ආයෙන්නේ ඒක බය කරලා හරි එහෙම නැත්නම් සභාවක ගිහිල්ලා කෙනෙක් කතා කරන්නේ ඉතින් එහෙම බීතිකා කියන අංශ තියෙන ඕ වගේ දේවල් තියෙනවා ඊළඟට සමහර විට දැන් ඔන්න මට හෙට විභාගයක් තියෙනවනේ මම අද ඉඳලා බයයි දැන්. ඒ වගේ ඇති වෙන ඒවා ඕක එක කොටසට මානසික රෝග. ওই දීපිකා කියන ඒවා, ওই සාංකා, අවපීඩන කියන ඒවා. ඒවට කියනවා නියුරෝසියාව කියලා නැත්නම් නියුරොටික් කියන එක. දැන් එහෙම එකක් ඒ වගේ දෙයක් ගැන කියන්නේ ඒක පුළුවන් ඉතලා එහෙම ලේද හදාගන්නත් පුළුවන්, සනීප කරගන්නත් පුළුවන්. එක්තරා මට්ටමක. හැබැයි ඕවා උග්‍ර වුණාම දැන් ඒ අවපීඩනය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා යා කන්නේ එහෙම ඉන්නකොට දැන් එයාට උපදේශයක් දෙන්න අමාරුයි. ඒක එයාට අවුරුදු ගාණක් ඉඳලා ඉඳලා ඉඳලා දැන් එහෙම නැත්නම් දවස් ගාණක් ඉඳලා දැන් එතකොට කරන්නේ ඉතින් ඒකටත් වෛද්‍යවරු බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් වලින් කරන්නේ දැන් මෙහෙම දෙයක්. දැන් ඕනෙම දැන් සතුටු වුණාම අපේ සතුට කියන එක හිතේ තියෙන දෙයක් වුණාට අපි හිතලා සතුටු වෙනවා වුණාට සතුටක් හිතට ආපු ගමන් නැත්තම් හිතේ සතුටක් ඇති වුණු ගමන් අපේ ඇඟ වෙනස් වෙනවා. ඒ සතුටින් ඉන්නකොට ඇති වෙන හෝමෝන රසායන එකතු වෙන රසායන ද්‍රව්‍ය ආමාශයට එන දේවල් රුධිරයට එන දේවල් වෙනස්. බය වුණාම එන හෝමෝන වෙනස්. ඒ රසායන ද්‍රව්‍ය වෙනස්. එතකොට මොළයේට එන කිරණ වර්ගය ඔක්කොම වෙනස් වෙනවා. තරහ ගියාම වෙනස්. දුකෙන් කාලුවෙන් ඉන්නකොට වෙනස්. ඒකද මේ හැම හැඟීමක් නිසාම අපේ ඇඟ වෙනස් වෙනවා. ඒ හැඟීම හිතේ ඇති වුණාට අපි හිතලා ඒ හැඟීම ඇති කරගත්තට ඒ හැඟීම නිසා මොළයේ සිද්ධ වෙන රසායනික විපර්යාසය ඒක ඉතින් ඒක භෞතිකයි. හැබැයි ඒක මුල හිත වෙන්න පුළුවන්. ඒ හිත නිසා හැබැයි දැන් මොළේ රසායනික වශයෙන් වෙනසක් වෙලා තියෙනවා. වැඩිපුර හෝමෝන නිකුත් වෙලා තියෙනවා නිකුත් නොවිය යුතු දේවල්. අහිතකර හෝමෝන නිකුත් වෙලා තියෙනවා. එතින්දි කරන්නේ ඉතින් අර දුක් මම කියන්නේ දුකෙන් ඉන්නකොට කෙනෙක්ගේ නිකුත් වෙන හෝමෝන කියන හුඟක් අවපීඩනයට ගිහිල්ලා එයා කාටවත් මේ ප්‍රශ්න කියන්න දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉතින් ආගේ දැන් ඇඟේ නිකුත් වෙන හෝමෝන වෙනස්. ඒ හෝමෝන නිකුත් වෙන නිකුත් වෙන්න තව තව වෙන්නේ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන නිකුත් වෙන්න එයාට තව තවත් එයා දුර්වල වෙනවා. නිින්ද යන්නේ ජීවිතයෙන් පහළලා. ඉතින් එහෙම කෙනෙකුට ඉතින් අර රසායන ද්‍රව්‍ය වෙනස් වෙන්න ඒවා පාලනය කරන්න බෙහෙතක් දෙන්න පුළුවන්. ඉතින් එහෙම දුන්නාම ඒකේ කොහෙන් හරි මැදින් ඒ චක්‍රය කඩනවා. මුලින්ම නෙමෙයි මැදින් කඩන්න පුළුවන්. හැබැයි ඒක ඕන වෙනවා. ඒකේ ඒක බොහොම බැලෑරුම් විදියට ඒ තත්වෙන් ඉන්න කෙනෙකුට ඉතින් එහෙම කරන්න වෙනවා. එහෙම අයට බෙහෙත් දෙනවා. ඊළඟ කොටස තමයි මානසික රෝගවල මේ සයිකොටික් කියන පැත්ත දැන් ඒක ওই වගේ සරල නෑ. දැන් අපි කතා කරපු දේවල් මේ සරලයි. සරලයි කියන්නේ ඒ පිටේ ඉන්න කෙනෙක් විඳින දුක හුඟක් වැඩි. නමුත් ඇති වෙන විදිහ අපිට පේනෙම නෙමෙයි දැන් සයිකොටික් වුණාම ඔන්න කෙනෙක් ඉන්න පුළුවන් සැක කරනවා නිසායි. හේතුවක් නැතුව සැක කරනවා. තමන්ගේ ළමයි වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, නෝනා මහත්තයා වෙන්න පුළුවන්, ආව හරි. ඒ සැකකරන එක එයාට ඇත්ත. කොච්චර අනිත් කෙනා කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. ඒක යාට ඇත්තම තමයි. දැන් ඕන කෙනෙක් සැක කරනවා. නමුත් ඒ සැකේ සමහර විට හේතු ඇතුව සැක කරන්න පුළුවන්. අනිත් කෙනා හේතු සාධක පෙන්වුවාම සැකේ අසාරින්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්න පුළුවන් එහෙම නැහැ. Taman සැක කරන එක Tamanට ඇත්ත. ඉතින් ඒක ඒ වගේ එකක්. ඒ කියන්නේ Taman හිතන දේ Tamanට ඇත්ත. අනිත් කොච්චර ඊට පටහැනි දේවල් පෙනුනත් සාධක තිබ්බත් ඔප්පු කරත් Taman කැමති නැහැ ඒක අතාරින්න. Tamanට බෑ ඒක අතාරින්න. මොකද ඉච්ඡරට Taman හිතන දේ Tamanට පේනවා. ඊළඟට සමහර අය ඉන්න පුළුවන් දැන් එයාට අනිත් අයට ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙනවා කියන අය. අනිත් අයට පේන්නේ නැති දේවල් පේනවා කියන අය. ඒ එහෙම ඒවා ඉතින් ඒවට බෙහෙත් දෙන්න ඕනේ. බෙහෙත් දෙන්නම් ඉතින් ඒව අඩු වෙනවා. මම දන්නේ ඒක සම්පූර්ණයෙන් හොඳ වෙයිද කියලා. නමුත් එහෙම තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නේ මොකද ඒක මොලේ රසායන ද්‍රව්‍යවල විපර්යාසයක්. එතන තියෙන ස්නායු වලම වෙනසක් එතන තියෙනවා. ඒ ස්නායු වෙනස් වුනහම අපිට පේන හැෙන ඒවා වෙනස් වෙනවනේ. මේ කනට ඇහෙන්නේ නැහැ නේ. කනට එන ශබ්දයක් ස්නායුවක්ද කියන්නේ මොලේ කියන්නේ නේ. ඉතින් ඒ ස්නායු ඒවා මේවා වෙනස් වෙලා ස්නායු වල ප්‍රශ්න ඇවිල්ලා මොලේ ප්‍රශ්න ආවහම ඉතින් අපිට නැති දේවල් ඇහෙන්න පුළුවන්. නැති දේවල් පේන්න පුළුවන්. ඔව් දුකට එතන දුක කියන රෝගයට බෙහෙත් කරන්න තමයි බුදුදහම තියෙන්නේ. මොකද්ද? ඈ කර්මයේ කර්මයේ දායාද කියන අපි විද්‍යාව දෙනවා ඒ ගැන තමයි ඉතින් අවධානය දෙන්නේ. ඔව්. ඒක තමයි. ඒක තමයි තමයි බුදුමල් සංග්‍රහයේ වටිනාකම අපි අසාමාන්‍ය කියලා අපි විවිධාකාරයේ කියන එක මම සාමාන්‍ය අවිස්සලාගේ සම්මතයක් වගේ අපි සමාජයේ කියනවා ඒක වෙනස් වෙනවා ඒ අසාමාන්‍ය කියලා අපෝල තියෙනවා ඒක කියනවානේ ඉතින් අපි මේ පිළිපැත් කරනවා කවුද අත්තරමයි කවුද අත්තරන්දාරදී සාධිය සම්බන්ධවා කියන එක හොයාගන්න විදිහ නේද ඉතින් ඒක මතාදාක විශ්වාස කරනවා ඇත්තටම අපි අපි සම්මරයෙන් ශාස්ත්‍රීය වාදයේ බුදුරජාණන් වහන්සේගේ අදහස් ධර්මයේ තුල සමාන උන්වහන්සේ කියලා තියෙන දේවල් අපි ඇත්තටම අපි සංකල්පයෙන් අදහගන්නවා. ඉතින් අපේ අදහස් කොහේ කියන අසාමාන්‍යද අපාණ්‍ය මානසික ගැන කියන්නේ පළු මානසික විඳලා තියෙන වෙලාවට අපි ශාස්ත්‍රීය මානසික මේ අදහස් නලපලා දෙන්න හොඳයි. ඒ කියන්නේ උන්වහන්සේගේ අදහස් ගැලපෙනවා නම් කොටස් දෙකක්. ඒකම ලක්ෂණ දීලා තියෙනවා මේ අතරම හරියි. උගා පරස්පරයක් තියෙනවා. ඒකමනේ දෝෂ කරනවා කියන්නේ කියන්නේ බලව. හ්ම්. ඒකම තමයි ඔව් බොහොම හොඳයි. දැන් අර ඒ පළවෙනි කාරණේ ඒ චූලකම් විභංග සූත්‍රයේ දී ඒ විවිධ විෂමතා සමාජයේ කියන සමහර අය අඩු අයකින් මැරෙනවා සමහර අය දීර්ඝායස සමහර අය ලෙඩ වෙනවා සමහර අය නිරෝගීව ඉන්නවා සමහර අය ධනවත් දුප්පත් සමහර අය බුද්ධිමත් සමහර අය මන්ද බුද්ධිය මේවට හේතු ගැන අහනකොට ඉතින් ඒවට ඒක කර්මය නිසා සිද්ධ වෙච්ච එකක් කියලා ඒ එක එකට හේතු වෙන කර්ම ගැන කියනවා. එතකොට දැන් කියපු කාරණේ බුද්ධිය සම්බන්ධයෙන් එතෙන්දි කියනවා කෙනෙකු දැනුගත් බුද්ධිමත් අයත් සමග කොස් සාකච්ඡා කිරීම ප්‍රශ්න කිරීම ඒ අයට ඇහුම්කන් දීම ඒ වගේ නැවත නැවත ප්‍රගුණ කරනවා නම් එයාගේ බුද්ධිය වැඩි වෙනවා කියලා නේ. ඒ බුද්ධිමතෙක් විදිහට උපදින්නට තියෙන හේතුවක් එක හේතුවක් විදිහට එයා කලින් ආත්මවල බුද්ධිමතුන් සමග සාකච්ඡා කිරීම, සංවාද කිරීම, ප්‍රශ්න කිරීම හේතුවක් වෙන එක කර්මයක් වෙනවා. ඒක අර විදිහ විපාකයක් ලැබෙනතර කවුරු හරි එහෙම යන්නේ නැත්නම් ඒ ධර්මයේ ධර්මයේම නෙමෙයි මොකක් හරි විෂයක් පිළිබඳව එයා සාකච්ඡා කරන්න යන්නේ නැත්නම් ඒ විෂය පිළිබඳව එයාට තියෙන දැනුම නැති වෙලා යනවා. ඒ බුද්ධිය නැති වෙලා යනවා. හැබැයි ඒක ඒ නිසාම තමයි මේකම වෙන්නේ කියලා නෑ ඒකනේ. එහෙම කියලා නෑ. ඔව් ඒක ඊළඟට මහා කම් විභංග සූත්‍රයට එනකොට ඒක වෙන හුඟක් තියෙනවා. ඒකම හැම එකටම කර්මයට යන්න එපා කියන්නේ. දැන් අර ඊළඟ කාරණේ තමයි පුතා කිව්වේ මේ බුදුහාඳුරන් වහන්සේගේ ධර්මය අනුව කොහොමද මේ අපි තීරණය කරන්නේ මේ කෙනෙක් නිරෝගීද නැද්ද කියලා. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒක තමයි අපිට තියෙන එකම විනුන් දණ්ඩ මේ නිරෝගී මනසක් තියෙන කෙනෙක්ද නැද්ද කියන එක ආතුර වුණු මනසක්ද අනාතුර මනසක්ද කියලා තීරණය කරන්නේ. ඒතර මොකද්ද මේ මිනුම් දණ්ඩ කියන එක? ඒ ඒක හොයාගන්න එක වටිනවා. දැන් බුදුහාඳුර දේශනා කරපු කොයි මිනුම් දණ්ඩද මේකට ගන්නෙ කියන එක. මොකද දැන් අපිට මානසික රෝගියෙක් එයත් ඕවා ගන්න පුළුවන්. ඈ පුළුවන් නේද? දෙයාත් බුදුහාඳුර කරපු එක දේශනාවක් අරගෙන ඉතින් අනිත්‍යටි කියන්න පුළුවන් පිස්සු කියලා. ওই විදිහට බුදුහාඳුර මෙහෙම කියලා තියෙනවා. ඉතින් එහෙම ඕනේ තරම් අය කියනවා. ඕනේ තරම් අය ඉන්නවා. දැන් අවුරුදු දෙකකට විතර කලින් එක මහත්මයෙක් නිල්ලඹට ආවා. ඇවිල්ලා ඉතින් කට්ටියක් වෙලා කතා කරලා කිව්ව දවස් කීපයක් ඉන්න ආවේ ඒ කිව්වා. ඉතින් තොරතුරු කතා කරනකොට ඒ මහත්මයා ලංකාවේ තියෙන හුඟක් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා ආපු කෙනෙක්. ඉතින් ටිකක් කතා කරනකොට ඒ හැම මධ්‍යස්ථානයක් ගැනම මෙයා ප්‍රසාදයෙන් කතා කරේ විවේචනය ඉතින් එහෙ ඊට පස්සේ මේ මම හුව දැන් ওই විදිහට ඔබට කියන්න තියෙන සුදුසුකම් මොනවද කියලා මගේ බොහොම සුවද ඇහුවේ. ওই විදිහට ඒ අය කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේලා ඉතින් අත්දැකීම් ඇතුව ඒ භාවනාව උගන්වන්නේ මොනවා හරි ඉතින් ඔහම උපදිලා දවස් දෙක තුනක් ඉඳලා මට කියන්න පරිම සුසුකම් තියෙනවා මම මොකක්ද තියෙන සුසුකම් මමනේ මෛත්‍රී බෝධිසත්වය ඉතින් ඉතින් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට නැත්තම් සුසුකම් වෙන කාටද තියෙන්නේ ඉතින් මම ටිකක් කෝකටත් ඊට පස්සේ පරිස්සම මේ කතා කරේ. ඇත්තද දන්නෙත් නැහැ. කියන්නේ. ඉතින් මම කියවා දැන් අපි අහලා තියෙන විදිහට උන්වහන්සේ දැන් දිව්‍ය ලෝකේ නේද ඉන්නේ? මම කිව්වා. නේ මේ කාලේ. ඉතින් මේ නිල්ල බින්ද විදියක් නැහැ නේ කියලා මේ වෙලාවේ. ඒ නෑ මම එහි හිටියේ හැබැයි මෙහි වෙන දේවල් දැකලා ආවේ කියලා මේ. ලංකාවේ වෙන දේවල් දැකලා ඉවසන්න බැරුව ආවේ මේ එහෙම කෙනෙක් ඒක එයා සම්පූර්ණ ඇත්තේ දවල් කතාව එයා හැම භාවනා මධ්‍යස්ථානයේදීම කියනවා කියලා කිව්වහම ඉතින් එතන ඉඳ දෙන්නේ නැහැ නේ. ඔහොම කිව්වට පස්සේ ඉතින් යවනවා. දැන් කවුරු හරි කිව්වොත් ඔයා මෛත්‍රී කෝයි සත්‍ය නෙමෙයි කියලා කියාට තරහයි. බයිනෝ. ඒ මෛත්‍රී වුණාට බයිනෝ කිය. ඉතින් මේක ඇත්තටම මානසික රෝගයක්. ඉතින් ඒක යාට ඒක නෑ කියලා වැඩක් නෑ. ඒකට බැනලා වැඩක් නෑ. ඉතින් මම කොහොමද හොඳයි එහෙනම් මෙහි ඉඳ කියලා මම උනත් උපදෙස් දෙන්න ගියෙත් නෑ. යාට එයා වැරදි කියන්න ගියෙත් නෑ. එයා මෛත්‍රී බෝසත්ව විදිහට ඉතින් ඇවිල්ලා තමයි කතා කරන්නේ. හැබැයි ඉතින් ටික ටික කතා කළා. ටික දවසක් ඉඳලා භාවනා කරේ නැහැ. හැබැයි ටිකක් කතා කළා කතා කළා. මේ යන්නේ. දැන් ওই தත්ත්වය මොකද යාට දැන් යා හිතනවා යා මෛත්‍රී බෝසත්ව කියලා. ඊළඟට දැන් එහෙම කවුරු හරි නැහැ කිව්වොත් එයාට තරහ එනවා. දැන් ඔය ගිහිල්ලා බලන්න ඔය මානසික රෝහලකට වාස්තුවකට එතනක් ඉන්නවා එහෙමයි. කොහොමයිද? එක්කෙනෙක් හිටියා එයා හිතන් ඉන්නවා එයා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ. ඒ වාක්‍යෙ හිටියා. එතකොට ඉතින් එයා එහෙම තමයි ඇඳෙත් වාඩිලා ඉන්න රජ කෙනෙක් සිංහාසනේ වාඩිලා ඉන්නවා වගේ ඉන්නේ ඉතින් අර දොස්තර මහත්තයා කියන්න ඕනේ රජ කෙනෙකුට බෙහෙත් දෙනවා වගේ දෙන්නේ. එහෙම නැත්නම් එයා බෙහෙත් දෙන්න දෙන්නේ නැහැ. ඉතින් එයාට කවුරු හරි කිව්වොත් ඔයා මේ මේ ශ්‍රී ක්‍රමාසිංහ රජුර නෙමෙයි ඔයා සිරිපාල කියන ඉතින් එයාට තරහ එනවා. ඉතින් එයාගේ අර මෛත්‍රී බෝසත්වෝ කියලා කියපු කෙනාගේ කිසි වෙනසක් නැහැ. දෙන්නටම එයා හිතන් ඉන්න විදිය වැරදි කිව්වොත් තරහ එනවනේ. එතකොට මම ශ්‍රී වික්‍රමනාසිංහ රජුරෝ කියලා හරි මම මෛත්‍රී බෝසත්වෝ කියලා හරි හිතන් ඉන්නක නෙමෙයි රෝගිය. ඒ මම හිතන් ඉන්න විදිහ වැරදි කියලා කවුරු හරි කිව්වොත් මට තරහ එනවා නම් අන්න ඒක තමයි බුදුදහමට අනුව රෝගියෙක් කියන්නේ නේද? ඉතින් ඒ රෝගී මේ දෙන්නම පීඩා ඒ දෙන්න විතරනේ අපිටත් ඒ රෝගී කියන්නේ. මම හිතන් ඉන්න විදිහට මම හිතන් ඉන්න මං හොඳ කෙනෙක් අර එමයි මෙහෙමයි මං කාටවත් වැරදි කරන්නේ නැහැ මං හොරකම් කරන්නේ ඉතින් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අමුතු මා හොරෙක් කියලා ඉතින් ඔන්න මට තරහ එනවා නම් ඒක ඇහුවාම ඉතින් ඒ කියන්නේ මම අර අර වගේම එක්කෙනෙක් නේ වෙනස් නැහැනේ මම හිතන් ඉන්නේ නැති වුණාට මම මෛත්‍රී බෝසත්ත්ව වල ශ්‍රීක්‍රම රාජින් රජු වල කියලා මම හිතන් ඉන්නවා නම් මම හොඳ කෙනෙක් හැමෝම මේ විදිහට හිතන්න ඕනේ කියලා. මම හොඳ කෙනෙක් කියලා හිතන් ඉන්න අයිතියක් තියෙනවා අපි කාටත්. හැබැයි අනිත් අයත් මං හිතන විදිහටම හිතන්න ඕනේ මං ගැන ඊට වෙනස් විදිහකට හිතන එක වැරදි කියලා. එහෙම දික්තියකට ඇවිල්ලා මම ඉන්නවා නම් ඉතින් ඒක රෝගයේ ලක්ෂණයක්. ඉතින් අන්න බුදුහාමුදුරු කියපු එක. මොකද්ද? ලෝභ දේශ මොහ තියෙනවා නම් එයා රෝගී. ඒක තමයි ධර්මයට අනුව කියන්න තියෙන්නේ. කාගේ හරි හිතක මොනවට හරි එයා ගැටෙනවා නම්, ඇලෙනවා නම්, මුලා වෙනවා නම් එයා නිරෝගී කෙනෙක් කියලා කියන්න බෑ. ඉතින් මුලා වෙන එක, ඇලෙන එක, ගැටෙන එක අඩු වෙන තරමට නිරෝගී කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් මේ භාවනාවෙන් නැත්නම් ධර්මයෙන් උත්සාහ කරන්නේ අන්න එතෙන්ට යන්න. එහෙම නැත්නම් ඉතින් ඔය තව අපි නුවර ගාක් ඉස්සර මේ ධර්ම සාකච්ඡා වගේක් කරා. ඉතින් එතින්දී එක මහත්මයෙක් ඇවිල්ලා ඉතින් එතුමා අනාගාමී කියලා හිතන්නේ. නැතිනම් අනාගාමී. ඉතින් ඒකම නැහැ කිව්වම තරහ යනවා. තරහ වෙලා බයින ඔක්කොම. එතනින් නැහැට බයින. සාකච්ඡාව කවදාවත් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ එතන ඉඳි මාත්මෙත්වදී අනාගාමී වුණා කියන්නේ තරහ නැති වුණා කියන එකනේ පටිගේ ඒ තරහ ඇත්ත තමයි කියලා ඒක කිව්වට පස්සේ ඉන්නව නිස්සබ්ද ඉතින් තරහ ඒ නිසා ඔය ඇත්තටම මොන නම් වලින් කිව්වත් ඒවනේ මේ වැදගත් වෙන්නේ කෙනෙකුට Taman හිතාගත්ත විදිහට මම මෙහෙමයි අනිත්‍යයි මෙහෙමයි කියලා එහෙම දෘෂ්ටියකට ඇවිල්ලා ඉන්නවනම් තව කවුරු හරි ඊට වෙනස් දෘෂ්ටියක් කියනකොට තමන්ගේ දෘෂ්ටිය විවේචනය කරනකොට තරහ එනවා නම් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ප්‍රශංසා කරනකොට සතුටු වෙනවා නම් ඇලෙනවා නම් ඒව තමයි රෝග ලක්ෂණ. ඉතින් අපි අඩු කරගන්න ඕනේ ඔන්න ඒව තමයි. Yeah. ජීවිතය අසාන්තිය ගැන කියලා කියන ජීවිතය අසාන්තිය ගැන. හ්ම්. ඉතින් ඒක නිකන් ජීවිතම ඒ කියන්නේ අනිත්‍ය විශ්ව අනාත්ම කියන ස්වභාවය ගැන අපි කොහොමද මේ මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. ජීවිතය අනුකම්පා කරන උත්සාහයෙන් මේකේට ඉදිරියට යන්නේ සමාජයක් ප්‍රධාන මාර්ගයක් තමයි. හ්ම්. ඒක ඇත්තට හුඟක් අපේ මානසික රෝගීන් කියන අය යථාර්ථයේ නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් රෝගී කියන්නේ යා යථාර්ථයේ නෙමෙයි ජීවත් වෙන්නේ. යථාර්ථයේ ඉතින් යා සිරිපාලෙන් තීසුරාසින රජු නෙමෙයි නම් යථාර්ථයේ යාට තරහ එන කෙනෙක් අනාගාමී නෙමෙයි. යථාර්ථයේ මෙයා මෛත්‍රීකෝසත් නෙමෙයි. නමුත් යථාර්ථය එකක් Taman මවාගත් එක තව එකක් මේ මවාගත් චරිතයක් තුළ ජීවත් වෙනවා. ඉතින් ඒ තුන් දෙනා විතරක් නෙමෙයි පෘථග්ජන හැමදෙනාම ජීවත් වෙන්නේ තමන් මවාගත්ත චරිතයක් ඇතුළේ. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ තමන් විසින් හදාගත්ත හදාගත්ත දෘෂ්ටියක් ඇතුළේ ජීවත් වෙනවා. හදාගත්ත ප්‍රතිරූපයක් ඇතුළේ ජීවත් වීම තමයි සක්කාය දිට්ඨිය. යථාර්ථයත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ. තමන් හදාගත්ත ලෝකයක් ඇතුළේ. තමන්ගේ සංකල්ප ඇතුළේ. ඉතින් භාවනාවෙන් බුදුදහමෙන් කරන්නේ ඒ තමන්ගේ සංකල්ප එකක් යථාර්ථයේ තව එකක් කියන එක දෙන්නේ. ඒ යන්නේ නරංගදී ඒක තමයි වල ඉතින් ඒක නෑ නෑ ඒක නෑ

නෑ නිදහස් චින්තනයේ අවසාන ප්‍රතිඵලය නෙමෙයි මේ කරන හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි නිදහස් චින්තනය කියන්නේ. ඒ කියන්නේ ඒ මේ මේ යුත්තේ ඒකයි. කෙනෙක්ගේ මනස නිදහස් වෙනවා. මොන වගේන්ද නිදහස් වෙන්නේ? ආවේග වලින් නිදහස් වෙනවා. ආවේගශීලීව හිතන එකෙන් නිදහස් වෙනවා. අතීතයට ගැටි වෙලා හිතන එකෙන් නිදහස් වෙනවා. ලෝභ දේශ මොහ වලට අනුව හිතන එකේ ඒ දාගත්ත කන්නඩි වලින් බලන එකෙන් නිදහස් වෙනවා. ඒකට මේකේ ඒක තමයි ප්‍රතිඵලය. නිදහසේ හිතන්න පුළුවන්කම තමයි ප්‍රතිඵලය. දැන් තමයි අර උදාහරණයක් ගත්තේ තියෙන අර කෝච්චියක් හැමදාම එකම පාරේ යනවා වගේ අපේ හිතත් හිතන්න පුරුදුලා තියෙන එකම විදිහට කවුරු හරි මට හොඳයි කිව්වොත් සතුටු වෙන්න හිතට. ඒ ඒ කෝච්චි පාරේමනේ අපි හැමදාම යන්නේ. මං ගැන වර්ණනා කරනවා නම් කවුරු හරි ප්‍රශංසා කරනවා නම් අගය කරනවා නම් සතුටු වෙනවා. ඒතර කවුරු හරි මට බයිනවා නම් දොස් කියනවා නම් විවේචනය කරනවා නම් මං දුක් වෙනවා. තරහ ගන්නවා. දැන් ඔය ඔය පාරේනේ අපි හැමදාම යන්නේ ඉතින් කොහෙද නිදහසක් එන්නේ කෙනෙකුට පුළුවන් නම් Taman ප්‍රසංසරා කරා කියලා උඩඟු නොවි ඉන්නට කවුරු හරි බැන්නා කියලා දුක් නොවි ඉන්නට විවේචනය කරා කියලා තරහ ගන්න නැතුව ඉන්න. අන්න ඒක නිදහස්. නිදහස් හිතක ලක්ෂණය. එයා ගැටි වෙලා නැහැ අර පුරුදු වෙච්ච පාරේ යන්නේ. තව විදිහට කියනවා නම් ඔය අපි හිතන්නේම ඔය ඔය සතර අගති වලින් ඡන්ද, ද්වේෂ, බය, මෝහ ඕවගෙන් තමයි හිතන්නේ. මම නෙමෙයි හිතන්නේ. වෙලාවකට ඡන්දේ හිතනවා. වෙලාවකට ද්වේෂයේ විසින් තමයි හිතන්නේ. වෙලාවකට බය තමයි එයා තමයි හිතන්නේ. මම නෙමෙයි හිතන්නේ. ඉතින් ඡන්දේ හිතපු වෙලාවට ඇලීම ඉදඟු බව මාන්‍ය වෙනවා ගැටීම හිතපු වෙලාවක දුක එනවා තරහ එනවා ඉතින් මේ අපි එක එක්කෙනාට අපි වෙනුවෙන් හිතන්න බාර දීලා මේ එක එක හැඟීමට එක එක ක්ලේශයට අපි වෙනුවෙන් හිතන්න බාර දෙනවා මා වෙනුවෙන් හිතන්න. ඉතින් ඒ මම ඒ වෙලාවේ තරහට නම් බාර දුන්නේ එයා තරහ එන විදිහට හිතනවා. ලෝභයට නම් මං හිතන්න බාර දුන්නේ. ඉතින් ලෝභේ හිතන්නේ ලෝභේ එන විදිහට. ආශාව වෙන විදිහ, ඇලෙන විදිහ. මෝඩකමට නම් බාර දුන්නේ. ඉතින් එයා හිතන්නේ රැවටෙන විදිහ. හොඳට බලන්න දැන් ඔය අපි මම හිතනවා කිව්වට ඔය හිතන්නේ මම නෙමෙයි එක එක වෙලාවට ඔය එක එක කෙනා තමයි හිතන්නේ. මෝඩකම හිතපු වෙලාවල් දිනා. ඉතින් අපි හිතන අයියෝ මම මෙච්චර මෝඩ විදියට කොහොමද හිතුවේ? ඒ මෝඩකම තමයි මුලින් ඉඳලම හිතලා තියෙන්නේ. එයාට අපි හිතන්න බාර දීලා. කවුරු හරි බයිනකොට අපි බාර දෙනවා තරහට ඉඳන්. මොකද එයා තමයි දිගටම අපි පාවිච්චි කරලා තියෙන කවුරු හරි බනිනකොට හිතන්නේ. ඉතින් හැමදේම කවුරු හරි බනිනකොට තරහ. ඉතින් අයි මට බැරි කවුරු හරි බනිනකොට අර කිව්වා වගේ සිහිනුවනට බාර දෙන්න හිතන්න. ආ දැන් මම මෙච්චර කල් මම තරහින් තමයි හිතුවේ කවුරු හරි බයිනකොට. අද බැරිද මට සිහියෙන් මේක ගැන හිතන්න. ඒ මොලේ පාවිච්චි කරලා, බුද්ධිය පාවිච්චි කරලා මේක දිහා බලන්න. ධර්මයේ පාවිච්චි කරලා බැරිද මට මේක අහන් ඉන්නේ මේක නිකන් සත්‍යයක් විතරයි කියලා හිතන්න බැරි මෛත්‍රිය පාවිච්චි කරන්න බැරිද මේ මනුස්සයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකයි මේ බයින්නේ මම ඒක මෛත්‍රියෙන් බලන්න කරේදී අපි මේ විදිහට අපි වෙන වෙන ඒවා පාවිච්චි කරන්න ඕනේ නිදහස් චින්තනය කියන්නේ ඒක තමයි නැතුව අපි ගැති වෙලා කියන ඒ පාරෙම හැමතැනම යනවා නම් ඉතින් නිදහස් චින්තනය ඔව් ඒක තමයි ඒ මාර්ගඵල ඒ මාර්ගඵල ආවියෙකුට නිදහසේ හිතන්න පුළුවන් නේ. ඔව් දෙපැත්තටම කියන්න පුළුවන්යි. දෙපැත්තටම කියන්න පුළුවන්. ඒ ඒක තමයි නිදහස් ඒ සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඉතින් එයා ඔව් ඔව් ඒක ඇතුලේනේ අපි හැම වෙලේම හිතන්නේ මම කියන එක ඇතුළේ ඉඳගෙන තමයි අපි හිතන්නේ. මොනවා හිතුවත් එහෙම. ආයෙත් ඔව් එහෙම එහෙම අපි තේරුම් ගත්තොත් ඒ කාරණානේ. ඒක තමයි ඇත්තටම දැන් අපිට වෙන්නේ දැන් දුකක් ආවහම ඕව අමතක වෙලා යනවා. නේ? අපිට දැන් අපිට දුකක් නැතුව ඉන්න කල් ඕවා කතා කරන්න පුළුවන් පටිච්චසමුපාදයේ චතුරාර්ය සත්‍ය ආර්යසත්‍ය මාර්ගයේ ඔක්කොම කියන්න පුළුවන් සියලු සංස්කාර ධර්මියෝ නැතන සුළුයි ඒවා අනිත්‍යයි කියලා අපි කියන්නේ හැබැයි දැන් හිතන්න දැන් අපේ කවුරු හරි නැති වුණා කියලා ඒකටත් ඇයි ඒවා අමතක වෙන්නේ පටිච්චසම්පාදෙත් අමතක වෙනවා. චතුරාර්ය සත්‍යයත් අමතක වෙනවා. සියලු සංස්කාරය නැසන සුළුයි කියන එකත් අමතක වෙනවා. කවුරු හරි ඇවිල්ලා බැනර් එකක් ඒක අපේ ගෙදර ගහන්න ඕනේ. ඇයි මට ඒක අමතක වෙන්නේ? ඇයි කවුරුවත් ඇවිල්ලා මේ බැනරෙක් ගහන්න ඕනේ නැහැ. හලෝ අන්න ඒක තමයි ඒක තමයි අපි මේවා අපේ ජීවිතයට එකතු කරගන්නේ දැනුමින් විතරක් තියාගෙන මදි අපි මේවා අපි එදිනදා සිටු ලොකු ප්‍රශ්නයක් එන්න කලින් පොඩි පොඩි අවස්ථාවල මේව බලන්න ඕනේ මේක අත්දැකීම කරගන්න ඕනේ අපේ අත්දැකීම කරගන්න. ඒ කියන්නේ මේ අත්දැකීම කරගන්න වෙන ඒක නෙවෙයි. ජීවිතේ ආකාර අභිගවා යන්නේ අත්දැකීම නෙවෙයි. ඒ කියන්නේ අනිකාරේ වගේ මම ගන්න හදනවා. ඒක කියන්නේ අපේ අත්දැකීම ලැබුණා කටිය අදාහරණයක් තමයි ඒක තමයි අත්දැකීම දෙකක් අත්දැකීම නෙවෙයි. ඊට පස්සේ අපි සැලසුම් සැලසුම් සමාජයල් පිළිබඳ අධ්‍යයනය කිව්වේ ඒකත් අයිතිවාරය කියලා කියනවා. ඊට පස්සේ විවිධයක් තමයි බොහොම ගැඹුරු විදිහට විදිහට ගන්නවා. අධ්‍යයනය කරන්න කරගන්න මේක තේරුවා. ඒ වගේම පාඩමක් කියලා මේ මාතෘකාව අපි ඒකම නැති. ඒත් අපි දුක්වම ඒ වගේම කියලා ඒ හරිත්මය ව්‍යායාමයක් වගේ හැමදේම කරන්නේ. එතකොට තමයි මේ ශක්තිය එන්නේ. දැන් අපි දැන් ශක්තිමත් කරගන්නේ කියලා. ඒකේ ව්‍යායාමය හැමදාම කරන්න ඕනේ. නැතුව අපි තරගෙ තියෙන දවසේ කිලෝ 200ක් එදාට ඉගෙන ගිහලා ඉස්සුවට උස්සන්න බෑ. හැමදාම ඒක ටික ටික ටික ටික බර උස්සමින්, සෝමින්, සෝමින් අපි ප්‍රගුණ කරොත් ඒ මාසෙකින් හරි දෙකකින් හරි අවුරුද්දකින් හරි ඒ තරඟේ තියෙන දවස් වෙනකොට අපිට ඒ අවශ්‍ය බර උසවන්න පුළුවන් තරමට අපේ මාංශ තේජ ශක්තිමත් වෙලා තියෙයි අපේ ආස්ති පද්ධතිය ශක්තිමත් වෙලා තියෙයි හිතේ ධෛර්යය තියෙයි විශ්වාසය තියෙයි නැතු ඒක එකපාරට එතෙන්ට දුවගෙන ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි අවබෝධය අත්දැකීම කියන එක. ඉත ලැබෙන ලැබෙන වෙලාවට ටික ටික ප්‍රගුණ කරන්න. එහෙමනේ ධර්මයේ කියලා තියෙන්නේ ශෝක ශෝකං කණේ කණේ. ටික ටික මොහොතින් මොහොත ඊට ලැබෙන ලැබෙන වෙලාවට මේක අහන්න, හිතන්න, කල්පනා කරන්න, සාකච්ඡා කරන්න ඊළඟට අත්දැකීම. හොඳයි එහෙනම් අපි සතුටුයි අපිට ආයෙත් එකතු වෙන්න ලැබීම ගැන මේ දින අවස්ථාව ධර්මයේ සම්බන්ධවත් කරන ජීවිතය ගැන ටිකක් බැරෑරුම් විදියට හිතන මේ ධර්මයේ තනතිල්ල පිළිබඳ විශ්වාසයක් තියෙන ඒ දැනසිල්ල කොහොමද ජීවිතයට ඇතුළත් කරගන්න කියන ඒ ඕනකම තියෙන කල්යාණ මිත්‍රයන් විදිහට අපි එකතු වෙලා ඒකක් විතර ගත කරා. එතකොට අපි මෙතනදී දැනුමක් සම්ප්‍රේෂණය කරනවට වැඩිය අපි එකතු වෙලා ඉදහසේ විරුද්ධව ධර්මානුකූලව හිතන්න හොයන්න කොයි පැත්තද අපි හිතන්න ඕනේ ඒ අලුත් දොරටු විවෘත කර ගැනීමක් කරන්න උත්සාහ කරේ ඇත්තට මේ කාරණා පිළිබඳව ඉඳ ලැබෙන ලැබෙන වෙලාවට ටිකක් තමන්ගේ අත්දැකීම් එක්ක සංසන්දනය කරන්න බලන්න ටිකක් ඒ විදිහට ජීවත් වෙන්න බලන්න ඒ තුලින් අර තමන්ගේම අත්දැකීමක් බවට ධර්මය පත් කරගන්න අන්න එතින්දි තමයි තමන්ට තමන් පහනක් වෙනවා කියන තැනට එන්නේ ඒ සඳහා තමයි අපි මේ කරනු ලබන සියලුම උත්සාහයන් කේන්ද්‍රගත වෙන්නේ යොමු වෙන්නේ ඒක අපිට ප්‍රකාශ කරමින් අපි මේ වැඩසටහන අවසන් කරමු හැම දිනම එකට කර්මීය සූත්‍රය සජ්ජහනා කරලා දෙවියන්ට සහ මලදීනා සිද්ද සින්නන් වේලා